මේකේ නිසා ශාස්ත්‍රීය භාෂිතයක් නෙවෙයි නැත්නම් සරුවචන් වහන්සේගේ දේශනාවක් නෙවෙයි මේක ශ්‍රාවක භාෂිතයක් නැත්නම් ධර්ම ස්වාමී වූ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ දේශනයක්. මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගැන කියනකොට ශාසන ඉතිහාසයේ දිහා බලනකොට බොහොම නිහතමානී වගේම පුදුමාකාර මේ ශාසනය වෙනුවෙන් වැඩ රාජකාරී කොටසක් කරපු වත් ඔය මේ වගේ විහාර කර්මාන්ත වගේ වත්වලදී සාරිපුත්‍ර ස්වාමීන් ඉදිරිපත් කළා තියෙන කටයුතු කළා තියෙන ඒකම ਸਰවඥාන්සේගේ විතාම දුෂ්කර භාර දුර දූත මෙහෙවරවල් කරලා තිනවා ඊටත් වැඩිය පසු කාලීන ආචාර්යවරු පවා පිළිඅරගෙන තියෙනවා. මේ ශරුවචන් වහන්සේ තැන් තැන් වල අවුරුදු 45ක් කාලේ පුරා බුද්ධ කෘත්‍ය කරනකොට දේශනා කරපු දේවල් දැන් මේ අපි වාගේ අවුරුදු 2600ක් පස්සේ ලෝකේ පහළ වෙන හැතැම්ම දාස් ගාණක් කරදේවල් වලින් එගොඩ ඉන්න පිරිසට මේ පණිවිඩේ ගෙනියන්නේ කොහොමද කියලා එදා හිතපු ස්වාමීන් වහන්සේ නමක්. වෙන විදිහට කියනවා නම් සරුවචන් වහන්සේගේ මේ පණිවිඩය පණිවිඩ කියන්නේ ශාසනය කියලා. ශාසනය කොහොමද પરම්පරාවෙන් પરම්පරාවට යන්නේ? දැන් අද නම් අපි CD එකක් කරගත්තාම CD එක සාක්කුවේ දාගත්තාම ත්‍රිපිටක ධර ඕන කෙනෙකුට කියලායි මම ත්‍රිපිටකේ දන්නේ. කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් ත්‍රිපිටක ධර වෙන්න ඕන නම් CD එක සාක්කුවේ දාගන්න කියනවා CD එක ඔක්කොම දාන්න පුළුවන් එක CD එක. ඒක නිසා අද තියෙන තොරතුරු තාක්ෂණයක්. නමුත් අපි හිතන්න ඕනේ එදා සර්වචනාන්තේ වැඩ හිටපු කාලේ තිබුණේ ඊ타ත්ම මේ පැරණි ක්‍රම. ඒ වුණාට ඒ වගේම තමයි සර්වචනාංශයේ පුද්ගලයෙක් වශයෙන් මේක මෙහෙම ඉදිරියට යෑම පිළිබඳව එච්චර හිතලා කරලා නැහැ. උන්වහන්සේ ඒ ඉදිරිපත් වෙච්ච යත්තන්ඩ චරිතාවලා හැටියට අවස්ථාව හැටියට විවිධ දේශනා විලාස පවත්ලා තියෙනවා. මේ සාරිපුත්‍ර සාංශේ එදා ඉඳලම ඒ කියන්නේ ඒ සර්වචනංශ වැඩ ඉන කාලෙම මේ ගැන හිතලා හුඟක් පියවර අරන් තියෙනවා. සර්වචනංශ කලින් පිරුණම් පෑවා. ඉතින් මේ නිසා මේ සාරිපුත්‍ර ස්වාමීන් ගැන ආදර භක්තියක් ගෞරවයක් තියෙන යක්කඩිය පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ හරිම සූත්‍රෝට ආශා කරපු ස්වාමීන් වහන්සේ නම කවුරුත් වගේ දන්නෝ ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මම බුදුහාමුදුරන්ට මල්ලාසනේ මල් වට්ටියක් තැම්පත් කරනකොට එක මලක් ආසනේ කොනක තැම්පත් කරනවා කියලා සාරිපුත්තු සාංශය වෙනුවෙන්. ඒ තරම්ම මේ බුදුහාමුදුරන්ගේ නෛර්යානික සද්ධර්මය මේ මිනිස්සු හරියට පටලවා ගන්න දෙයක්. හරියට තේරුම් ගන්නෙම නැති දෙයක්. પરම්පරාවෙන් પરම්පරාවට යන්නේ භාෂාවෙන් භාෂාවට වෙනස් වෙන්න, දේශයෙන් දේශයට වෙනස් වෙන්න මේක පැවැත්වීම පිළිබඳව දුක්ගත් ප්‍රමාණය. ඒකට වෙහෙස වෙච්ච ප්‍රමාණය. ඒ නිසා මේ සූත්‍රයේ තියෙන වටිනාකම තමයි මේකට කියන්නේ දසුත්තර සූත්‍රය කියලා. සාරිපුත්‍ර ස්වාමීන් මේ අවුරුදු 45ක් ඇතුළත නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන්ගේ දැනුම හැටියට සාරිපුත්‍ර ස්වාමීන් දේශනා කරපු ඔක්කොම ධර්ම කොටස ප්‍රස්තාර කරා. ඔක්කොම පෙළ ගැස්සුවා. දසුත්තර කියලා කියන්නේ එකේ කොටාස ටික මේකයි, දෙකේ කොටාස ටික මේකයි, තුනේ කොටාස ටික මේකයි කියලා එකේ සිට 10 දක්වා පන්ති 10ක් හදලා තියෙනවා. එක පන්තියකට ධර්ම කොටාස 10ක් තියෙනවා. ඒතර ඒකක 10යි, දෙකේව 10යි, තුනේව 10යි, හතරේව 10යි. ඉතින් මේක පස්සේ සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා අංගුත්තර නිකාය කියලා මේක ලොකු කරා. අංගුත්තර නිකායේ තියෙන ඒකක නිපාත, දුක නිපාත, තික නිපාත ආදී වශයෙන් ඒකාදශක නිපාතයේ දක්වාම බුදුරජාණන් වහන්සේ එක කාරණාවට එක සූත්‍රයක් දේශනා කරන එක ඒකක නිපාතයට දාලා තියෙනවා. එක සූත්‍රයේ කරුණු දෙක තියෙනවනම් දුක නිපාතේ. තුනක් කියනවා චතු මේ තික නිපාතේ. හතරක් තියෙනවා සතිපට්ඨාන ආර්ය වංශ වගේ දේවල් චතුත නිපාතේ වගේ දාන. ඒ ඒ වගේ දැන් අඟුත්තනිකාය කියවන කෙනෙකුට තේරෙනවා ඒකක නිපාතේ පළවෙනි සූත්‍රයේ දෙවෙනි සූත්‍රයේ කිසිම සම්බන්ධයක් නැහැ. එකී කරුණු එක ඊට පස්සේ එකී කරුණු ඊගාවෙකේ තියෙන ඊගාවෙකේ තියෙනවා. දැන් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ පෙළ ගැස්ම ඊට වැඩිය පොඩ්ඩක් පොඩ්ඩක් නේ ලොකු වෙනසක් තියෙනවා. පළවෙනි කියන කාරණාව දෙවෙනි කාරණාවට ධර්ම પરම්පරාවක් ගෙනියනවා. ඒක නිසා එකේ කාරණා 10 ඉගෙන ගන්නකොට භාවනා කරන කෙනෙකුට හරියට පඩි පෙලක් නැග්ගා වගේ පළවෙනි පඩියට නැගපුවාම දෙවෙනි එක පේනවා. දෙවෙනි එක නැගලා තුන්වෙනි එක පේනවා. නැත්තම් මේකට කියනවා ආනුපුබ්බි ක්‍රමයට කොට ගහලා තියෙනවා. අනුපූර්ව ක්‍රමයකට. දැන් අඟුතර නිකාය ගත්තාම එහෙම අනුපිළිවෙලක් නැහැ. ඒකේ එක එක 10 එකේ එකේ අංගේ අල්ක කාරණාවක් අඩංගු සූත්‍ර බර ගණක් තියෙනවා. ඒවා 10 10 කොටස් වලට මාතෘකා කරලා තිබ්බට එකකින් එකට අන්තර් සම්බන්ධතාවයක් වග වෙන්නේ නැහැ. ඒ සංගීතකාරක ස්වාමීන් වහන්සේලා කරපු එක ලොකු වැඩක්. මේ සාරිපුත්‍ර සාංශිකයේ සඳහන් කරලා තියෙනවා දසුත්තරම් පවක් පවක්ඛාමේ ධම්මං නිබ්බානපත්තිය මම සියලු දෙනාගේ තප පහසුව පිණිස පරිභෝණික පිණිස 10 උත්තර කරගෙන 10 උපරිමයේ කරගෙන ධර්මපත්‍ය මතක් කරලා දෙන හැබැයි නිබ්බාන ගාමිනී කියන්නේ ප්‍රතිපදාවක් මේකේ තියෙනවා. මේක යම් කිසි විදියකට පරිශීලනය කරොත් ශබ්බ ගන්ත ප්‍රමෝහන ප්‍රමෝචන අපිට තියෙන මේ ගැට ටික අපිට තියෙන දුර්ලභ අපහසුකම් ටික නිවන දක්වාම යන්න ලිහිකන යන ක්‍රමයක් තියෙනවා. සරල දන්න තැනකින් පටන් අරගෙන එnde ende ende ende ende ende ගැඹුරකට අතුලාන්තයකට යන පිළිවෙල නිසා මේක බය නැතුව කියන්න පුළුවන් මානවයා විසින් ඥාණය පෙළගස්සන්න පටන් ගත්ත පළවෙනිම ප්‍රයත්නය. ඥානේ බුදුරජාණන් වහන්සේගේ ඥානය අප්‍රමේයයි අනන්තයි අප්‍රමාණයි. ඒකෙන් දේශනා කරපු කොටාශය බොහොම ඩිංගිත්තයි. ඇත්තේරිය අවණේකට සංඝයා වහන්සේලාත් එක්ක සරුවචනාංශේ වැඩපු වෙලාවක සරුවචනාංශේ වැඩිච්ච ඇත්තේරිය කොළ අහුරක් අරගෙන සංඝයා වහන්සේලාගෙන් අහනවා මහන්නේ මේ ඇත්තේරිය අවණේ කියන කොළ ප්‍රමාණයද වැඩි මම මේ මගේ මිටට ගත්ත කොළ ප්‍රමාණයද වැඩි කියලා. ඒ තුලින් සංඝයා වහන්සේලා බොහොම ප්‍රසිද්ධ ඍජු උත්තර දෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මිටට අහුවෙච්ච ප්‍රමාණය අඩුයි මේ ඇටීරියා වනේ තියෙන කොළ වැඩි. එතකොට සර්වඥාන්සේ සඳහන් කරනවා සර්වඥතා ඥාණයට වැටෙන ධර්ම කොටාශි මේ ඇටීරියා වනේ තියෙන ඇටීරියා කොළ වගේ. මම මේ ප්‍රතිපදාවක් කරලා සීල සමාධි ප්‍රඥා වශයෙන් ඉදිරිපත් කරපු ටික මේ අතර ගත්ත ටික වගේ. ඔක්කොම ධර්මය දැනගන්න ඕනේ නිවන් දකින්න. අවශ්‍ය කරලා තියෙන්නේ මම මේ දෙන ටික විතරයි. ඒ නිසා ඒ කොටාශය මේ පෘ탁ජනියක් ගත්තොත් එහෙම නැත්නම් මේ දහසකුත් වැඩ ඇති වගකීම් භාර සහිත ගොඩක් වැඩ කරන ගිහියෙක් ගත්තොත් ඒ ਸਰවඥාන්සික ඥානය අපිට ගන්න හිතන්න බෑ. ඒකෙන් අහුවෙච්ච ටික තමයි එළියට ආපු ටික තමයි ශ්‍රී මුකේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපේ ආනන්ද මහා ස්වාමීන් වහන්සේලා කොට් මහා කොට්ටිත මහා කච්චායන වගේ ස්වාමීන් වහන්සේලා ඒ විතර කළ දුන්නේ. දැන් මේකෙමුත් මේ ඔක්කොමත් රාජකාරණයකට ගමන් නිවනුත් ලබන ගමන් මේ ටික කටපාඩම් කරලා ඊගාව ගෝලයට පුරුදු කරන්න එපායි කවුරු හරි. ඒ ගෝලයන්ගෙන් තව කෙනෙකුට යවන්න එපායි මේක. ඒක මේ પરම්පරාවෙන් પરම්පරාවට යවනවයි කියන එක ਸਰවචනාංශයට වැඩි හිතුවා මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ මේ ධර්ම කොටස ටික අරගෙන සරලඩ කරලා පෙරලා හරි ගස්සලා පෙළ ගස්සලා ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරනකොට එකින් එකට එකින් එකට ධර්ම પરම්පරාවක් වෙන විදිහට මේක ඉදිරිපත් කරපු නිසා වැඩමුළුවකට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ එකේ පොත දෙකේ පොත ඉතින් එතෙන්දි මම මතක් කරන්න කැමතියි අපි මේ දසුත්තර සූත්‍රයේ එකේ කොටස මේ ඉස්සෙල්ලා වැඩමුළු දෙකකට පාවිච්චි කරා. අද අපි පාවිච්චි කරන්න යන්නේ ඒකේ දෙකේ කරුණු අඩංගු පොත. ඉතින් අර එකේ පොතෙන් දෙකේ පොතත් ස්වාධීනයි. ඒ නිසා මේක කරගෙන ගියොත් අපිට පුළුවන් වෙයි කියලා හිතනවා. <clears throat> ඒ ධර්ම પરම්පරාව ඉදිරියට යනකොට අද ඉස්සෙල්ලා මේ වැඩමුළුවට ආපු නවක යෝගාවචරයෙකුට Taman දන්න තැනකින් මේකේ අත්පොත් තියාගත්තොත් ඉඳුල් කට ගාගත්තොත් එන්නේ එන්නේ ගැඹුරකට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක අපි දැනගන්න ඕනේ මේ ඥානය කියන එක බැලුවොත් දැනට තියෙන විද්‍යාත්මක පරිශන අනුව බලනකොට හැම කෙනාටම මනුස්ස මොලේ දැනුම් සම්භාරයක් තියෙනවා ඕනම දෙයක් කරන්න පුළුවන් හැකියාව. හැම කෙනාගේම තියෙනවා. නමුත් අපේ ජීවන රටාවේ හැටියට අපි ඉපදිච්ච සංස්කෘතිය හැටියට රුචි අරුචිකම් වල හැටියට අපි එකකින් 100ට දෙකක් විතර වගේ දෙකටත් අඩු ප්‍රමාණයක් තමයි මේ අවුරුදු 120ක් තුළම පාවිච්චි කරන්නේ. මේකෙන් 90ට උප්පත්ති තාලෙටම තිබිලා මැරලා යනවා. ওই 100ට දෙකෙන් තමයි අපි මේ කාමය රූප හම්බ කරන්න, සද්ද හම්බ කරන්න, ගන්ධ රස පහස හම්බ කරන්න, ඇහැ කන දිව නාතේ පිනවන්න පාවිච්චි කරන්න ওই දැනට වැඩ ගන්න පුංචි ඩිංගිත්තක් තමයි වැඩ ගන්න. බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් අපේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේලා මිනිස්සයාට manussකම කියලා දෙනවා බොලෝේ දන්න පටු දේ. ඕක මම දන්නවා මේක මං විතරයි දන්නේ කියලා තණ්හාමාන කර්ම වෙනුවට උඹ ළඟ ওই වාඩි වෙලා ඉන්න මිනිස්සයාටත් උඹට වගේම 100ක් ඥානෙ තියෙනවා. මතු කරගන්න දන්නේ නැහැ. ඒ මතු කරගන්න නම් ප්‍රතිපදාවට බහින්න. ඒ ප්‍රතිපදාවට බැස්සේ නැත්තම් ඒ මනුස්සයා මැරෙනකම්ම මං කවුද කියලා දන්නේ නැහැ. මිනිස්සෙක් බවවත් දන්නේ නැහැ. තියෙන හරියක් තියෙන තිරිසංගත. මේ ඥාණය පටු වෙන්න පටු වෙන්න අමන මරි මෝඩ තිරිසංගත ටික විතරයි ඉතුරු වෙන්නේ. මේක පළල් වෙලා හැම මිනිස්සෙකුටම හැම ශිල්පෙටම ඥාණය තියෙනවා. හැම කෙනාටම පුළුවන් යායක උපදාගත්ත ක්‍රමයේ හැටියටයි මේක ඉස්මතු වෙන්නේ. කියලා හැම කෙනෙක් දිහා බැලුවොත් ඔකට මෛත්‍රිය කියලා කියනවා. හැම කෙනාටම හැම හැකියාවම තියෙනවා. ඒක අර පාවිච්චි කරන <clears throat> නිතර භාවිතා කරන හැටි තමයි වෙනස් වෙන්නේ. ආනේ යනෝ බලනකොට සරුවචන් වහන්සේගේ තිබුණේ මනුස්සකම. සරුවචන් වහන්සේ දන්නා තාලෙට මේ 45 අවුරුද්දේ සඳහන් කරනවා මම බ්‍රහ්මියෙකුත් නෙවෙයි මම ගාන්ධාරයෙකුත් නෙවෙයි මම වෙන කිසිම මනුෂ්‍ය නෙවෙයි මම මිනිස්සෙක් කියන කාට ගෙවෙනකන් කිව්වා. ඒකෙන් තේරුම් ගත්ත පිරිස තමයි ඔය මහරහතන් වහන්සේලා රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ. උන්වහන්සේලා මේ නිවන් දකින්න හම්බෙච්ච මනුස්සාත්ම භාවය පුළුවන් තරම් වැඩ ගන්න. මේ මම කාලා කන්නේ මට මොනවක්වත් කරන්න බෑ මට දසපාර්මිතා පිරලා නෑ මට හේතුක ප්‍රතිසන්දි නෑ මට අරක නෑ මේක නෑ කියලා මේ කුම්මැහි කතා මේ කරන චරුචුරු බුදුජානක කොටින්ම අයින් කරා නිවන් දකින්න ඕන නම් හැකි සංඥාව තියාගන්න. කරණියන් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අබිද මෙච්ච සක්කෝ මේ සාන්තිපතිය අපේක්ෂා කරනවා නම් යම් කිසි කෙනෙක් සක්කෝ හැකි සංඥාව ගන්න මම අංග සම්පූර්ණ මිනිස්සෙක් මලක මේ සීට දැනුවම තියෙනවා පාවිච්චි කරපො නැති නිසා ඔප්නංගගත නැති නිසා මම අර 100ට එකක් දෙකක් අරගෙන ඒකේ තියෙන අඩුපාඩුකම් බල බල අනිත් එක්කන තව කෙනෙක් වෙන කෙනෙක් කියලා හිතනවා මොකද එයා වෙන ප්‍රදේශයක් විශේෂණය කරලා තියෙනවා. නමුත් අපි දෙන්නට තියෙන manussකමට ගියොත් ඒක ගන්න බෑ බුදුහාමරගේ පන්නරේට දාන්න නැතුව. බුදුජානනාථගේ කම්මලට දාන්න නැතුව. බුදුජානනාථගේ ප්‍රතිපදාවට දාන්න නැතුව දැම්මට පස්සේ බලනකොට අපි ඔක්කොගෙම ඒ පොදු manussකම තියෙනවා. අපි පොඩි පොඩි කොටස් දිනු කරලා තියෙනවා. ඉති සංසාරගත පුරුදු ඒ අපේ සංස්කෘතික ලක්ෂණ අපි ඉබදී ජීවිතයේ හැටියට වෙනස් වෙනවා. අන්නේ පූර්ණ අවධියක් ඇතිකරන්න වලුතෙමු යන්න නෙමෙයි. පූර්ණ අවධියක් ඇතිකරන කුමක් කළ යුතුද කියලා ඒක අවදි වෙච්ච කෙනෙකුට තේරෙනවා මිසක්කා මේ අන්ධකාරයේ අතකගා ඉන්න පෘථග්ජනියෙකුට ක්‍රමවේදයක් හිතා ගන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒලා ඉදිරිපත් වෙන දාට ප්‍රශ්නේ අහන විදිහට හරියට දූත ලක්ෂණය බලලා විෂ මොකද්ද කියන විද වෛද්‍යවරයෙක් වගේ හරියට එයාට කියනවා මෙන්න මේකයි කරන්න ඕනේ කියලා. ඒ අනුව බලනකොට මේ දැනුම නැතිකමක් කාටවත් ඇත්තේම නැහැ. දැනුම ඉදිරිපත් කරගන්න බැරිකමයි ප්‍රශ්න තියෙන්නේ. විභාගය කියලා කියන්නේ ඒ දැනුම ඉදිරිපත් කිරීමේ ක්‍රමයමයින් එකක් මිස විභාගයෙන් කවදාකවත් දැනුම් මනින්න බෑ. ඒක අධ්‍යාපනච්ච හොඳටම දන්න දෙයක්. මේ විභාගය කියලා කියන්නේ ලස්සනට ඉදිරිපත් කරන්න පුළුවන් එක නම් දිනනවා. හොඳට පන්තිවල ඉගෙනගෙන විභාගෙ ලියා ගන්න බැරි කී දෙනෙක් මපේ පන්තියේ හිටියා. යනවා බලනකොට අමු මැට්ටෙක් මම. මට කිසිම අකුරක් ලස්සන ලියන්න බැහැ. අඩි කෝදුව තියලා ඉරක් ගහුවත් ඇදට නෑනේ මම. රූපතරණක් ඇඳලා අඩි කෝදුව තියලා ඊතලයක් ඇඳද්දත් මගේ ඉර ඇදට යනවා. ඒ නිසා මොනම තාලෙන්වත් ඒවා කියාගන්න තේරෙන්නේ නැහැ. මට තේරුණා මොකද්ද මන් දන්නේ මේ අධ්‍යාපනය කියන්නේ නම් පිස්සුවක් කියලා තේරුවා. මෙතන ඉන්න ඇති අධ්‍යාපන කාර්යෝ තරහ වෙන්න එපා එහෙම කිව්වට. මොකද මේ අදාළ නැති දේවල් නුවන්නේ ඉස්කෝලේ. ඒවා ටීචර් නැහැ. ඕන කෙනෙක් එක්ක මම දන්න උදල්ලක් කරන වත්තට බැස්සනම් මට ගහන්න පුළුවන්. 100ක් 70ක් ගත්තොත් ඕන කෙනෙකුට මට වැඩ පෙන්නන්න පුළුවන්. හැබැයි මේ ඉස්කෝලේ උගන්වන ওই සමීකරණ ආදී ඕවා කටපාඩම් කරලා ඇති වැඩක් නැහැ. ඉතින් මට ආසාවක් ආවේ නැහැ. ඒ නිසා කවුරු හරි ඉන්නවනම් ඒ දැනුම ඥානෙ උසස් කෙනෙක් එයාගේ මේ දැනුම ඥානෙ උසස්කමක් නෙමෙයි තියෙන ඉදිරිපත් කිරීමේ ප්‍රශ්නයක්. මේක මම කෙලින්ම සම්බන්ධ කරන්න කැමතියි ඔය දවල් තිබ්බ ධර්ම සාකච්ඡාව. කිසිම කෙනෙකුට අර මූලික උපදේශ ටික ඇහෙන්නෙත් නැහැ. මේ ප්‍රශ්නේ කියනකොට ප්‍රශ්නයක් අහනකොට මේ කමඨාන සුද්ධ කරන මොනවද කියන්න ඕන කියලා දන්නේ නැහැ. හැබැයි ඔක්කොම සාමාන්‍ය අධ්‍යාපන මට්ටමේ බලනකොට සාමාන්‍ය ලංකාවේ ජනතාවගේ ප්‍රමාණයෙන් මධ්‍යම ප්‍රමාණයට වැඩිය දියුණු කට්ටිය. මේකේ මේ දෙයට ගියාම බොළඳයි. දෙකේ පන්ති ළමයිගේ තරමක් දැනුමක් නැහැ. ඒ තරහට නෙමෙයි මේ කියන්නේ. එන්නේ ඒක හදලා දෙන්න දන්නේ සරුවච්චන් වහන්සේ. ඒක හදලා දෙන්න දන්නේ මේ මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. මොකද උන්වහන්සේලා දන්නවා ඉස්සල්ලා මොකද්ද කියන්න ඕනේ? ඊගාවට මොකද්ද කියන්න ඕනේ? ඊගාවට මොකද්ද කියලා දෙයි. ඉතින් කවුරු හරි කියලා ඇහුවොත් මට ඔක්කොම කියලා දෙන්න සාංශ මට ගෙදර යන්න තියෙනවා මේ බබා අඬනවා කියලා. එහෙනම් ගෙදර වල ඉතින් මොනව කරන්නේ? මේ පළවෙනි එක කියලා ඒක හරි ගියාට පස්සේ තමයි දෙක කියලා දෙන්නේ. සිංහල බේත් කසාය ලියනකොට පළවෙනි බේත් කසාය බීලා ගුණාගුණ අනුව තමයි දෙවෙනි කසායට දෙන්නේ. කසාය කියලා පොත් නැහැ. එදා බලලා දී ටික එකතු කරලා දෙවෙනි කසාය දුන්නා. දෙවෙනි කසාය ගුණාගුණ කිව්වොත් තමයි තුන්වෙනි කසාය ලියන්නේ. ඔය කම්පියුටර් ප්‍රෝග්‍රෑම් වගේ මේ බුදුරජාණන්සේගේ ක්‍රමය එහෙම පෙළගස්සන්න බෑ. එසේ මෙසේ කෙනෙකුට අන්නේ අමාරු දුෂ්කර කෘත්‍යය තමයි අපේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අංග පිළිවෙලට හදන්න. ඉතින් හොඳට පැහැදිලි වෙනවා අද ওই විශ්වවිද්‍යාලයක වගේ තියෙන බුද්ධ ආගම හෝ දර්ශනය පිළිබඳ හෝ අන්තිකට ගිහිල්ලා වාදයක් කෙරුවොත් නැත්නම් මාතෘකාවක් දුන්නොත් බුදුජාන් වහන්සේ දේශනා කරපු එක ඉතාම වටිනම කොටස මොකද්ද කියලා. මොකද්ද බුදුරජාණන්සේගේ පණිවිඩයේ මේ 84000ක් ධර්මස්කන්ධය හරහා දුන්නේ කියලා ගහමරා ගත්තේ නැත්තම් පුදුමයි. මොකද කට්ටියක් පැහැදිලිවම කියනවා මේ චතුරාර්ය සත්‍ය තමයි බුදුජානකසේ දේශනා කරේ ඒක බොරු කරන්න බෑ අනිවාර්යයි කියලා. ඒක තව කෙනෙක් කියනවා විශ්ව කතා කරනවා චතුරාර්ය සත්‍ය නෙවෙයි පටිච්ච සමුප්පාදය තමයි ඉතාමත්ම වැදගත් දෙය. ඉතින් බුදුජානකසේ බුදුජානක කිව්ව පටිච්ච සමුප්පාදය. තව කෙනෙකුට කතා කරලා කියනවා පිස්සු ඕක තීල සමාධි ප්‍රඥා කියලා මේ ත්‍රිවිධ ශික්ෂාවක් බුදුහාමුදුරෝ දේශනා කරේ. ওই දෙක හරියන්නේ නැහැ මේකයි වැදගත් වෙන්නේ. තව එක්කෙනෙක් කතා කරලා කියනවා පිස්සු මේ රාග ද්වේෂ මෝහ තුනක් తీර ඕක නැති කරන්නයි බුදුහාමුදුරෝ කතා කරුවේ වෙන මොකක්වත් නෙවෙයි කියලා. ඉතින් මේ විදිහට මේ බුද්ධ දේශනාවේ හරය මොකද්ද බුදුරජාණන් වහන්සේ මේ පයින් වඩලා අවුරුදු 45ක් මිනිස්සුන්ට කියපේකේ හරේ කිසිම අධ්‍යාපනඥයෙකුට හෝ දාර්ශනිකයෙකුට කොටු කරන්න බෑ. ඒ නිසා මේගොල්ලෝ මේ වැදගත්ම දේ කියලා හැම රචනෙම ලියනවා මේක තමයි බුදුරජාණන්සේ දේශනා කරපු වැදගත්ම දේ කියලා. ඉතින් මම බුරුම ගියාට පස්සේ ඒ බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයක් අහලා නෙවෙයි. ওই ප්‍රශ්නෙට බොහොම සරල ඍජු උත්තරයක් දුන්නා. බුදුරජාණන්සේ දේශනා කරපු පොළේ තියෙන හර පද්ධතිය ගත්තොත් ඒකට කියන්නේ අප්‍රමාදී කියලා. බුදුංශ දේශනා කරපු දේවල් වල වැද්දගත්ම දේ, දත්ත යුතුයම දේ තමයි අප්‍රමාද. ඒකයි බුදුරජාණන්සේ පිරිනම් මංචකයේදී අප්‍රමාදේන භික්කවේ සම්පාදේත වය ධම්මා සංඛාරා කියලා කිව්වේ කියලා. ඉතින් එතකොට මට සම්බන්ධ වුණා මේ ස්වාමීන් දැන් කෙලින්ම උත්තරයක් දෙනවා අප්‍රමාදී තමයි බුදුරජාණන්සේ දේශනා කරපු ඔක්කොම. මං යන්නේ ඉතල පොත් හැහෙන ගානක් කියවලා තියෙනවා. බුදුරජාණන්සේ දේශනා කරපු එකේ මොකද්ද මූලික දේ කියලා කාටවත් තීන්දුව කරන්න බෑ කියලා. ඉතින් දැන් මේක මගේ හිතේ වැඩ කරා ගොඩක් අක්. මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දසුත්තර සූත්‍රයේ පටන් ගන්නකොටම එකේ කාරණා පටන් ගන්නකොටම ප්‍රශ්නයක් අහනවා මේ දසුත්තරම් පවක්ඛාමි ආදි වශයෙන් දේශන කළා ඛතමෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ මේ තමන් වහන්සේගෙන් බණ අහන අනිකුත් සංඝයා වහන්සේලා ප්‍රධාන කරගත්ත සිව්වනක් පිළිසෙන් අහනවා ඇවැත්නි මේ බුද්ධ දේශනෙන්නේ මේ කතා කරන්නේ කෙනෙකුට ඊ타ත්ම උපකාර ආධාර කරන අපි බහූපකාර කියන වචනේ අපි සිංහලට දාගෙන තියෙන මේකට පාලිය කියන්නේ බහුකාරෝ කියලා අප්පමාදෝ අප්පමාදේ තමයි මේ බුද්ධ දේශනේ ගත්තොත් නැත්නම් ශාසනය ගත්තොත් නැත්නම් ධර්මයේ ගත්තොත් වඩාත්ම උපකාර කරන ධර්මයි ඒක තමයි අර පන්දි ශාංශයෙන් බුරුමෙදි කියවිලා තියෙන්නේ මට හිතා ගන්න දරා ගන්න අමාරු වුණාට. නමුත් බෞද්ධයකට කතා කරලා අහන්න බලන්න අද මොකද්ද බුදුරජාණන්සේ දේශනා කරපු වැදගත්ම දේ කියලා ලක්ෂයකට එක්කෙනෙක් කියයිද අප්‍රමාදී කියලා. අපේ ඉස්කෝලේ හරි දහම් පාසල් සිලබස් එකේ හරි කොතනක හරි පාඩමක් තියෙනවද කියලා බලන්න අප්‍රමාදී කියන එකට ඇත්තෙම නැහැ. අනිත ඔක්කොම තියෙනවා. පාලි ඉගෙන ගන්න කියලා කියනවා, සීලය ඉගෙන ගන්න කියලා තියෙනවා ධර්ම ඉගෙන ගන්න කියලා තියෙනවා ධම්පද ධම්මපදේ කටපාඩම් කරන්න කියලා තියෙනවා අර්ග කරන්න මේක කරන්න කියලා මුළු පද්ධතිය හරලා බලන්න අප්‍රමාද කියන වචනේ මූලික ඉගැන්වීම බව බුදුජානකගේ මූලික ඉගැන්වීම බව කිව්වත් බෞද්ධය පිළිගන්න ලෑස්ති නැහැ මොන තරම් ඔළුව මේ කාලය හරහා ධර්මයේ ගමන් කරනකොට හැත් බැඳිලා අවුල් වෙලා සංකර වෙලා තියෙනවාද කියනවනම් අද අභිධර්ම පන්ති කරනවා දහම් පාසල් යනවා විභාග ඉස්කෝල පාස් වෙනවා බුද්ධ ආගම පිළිබඳව ඩිප්ලෝමා සාමාන්‍ය උපාධි MSc PhD ඩබල් ડોක්ටරේට් ගන්නවා කායෙන් හරි යවුවොත් මේ බුදු දහමසේ උගන්වපු දෙ මේ ප්‍රධාන දේ මොකද්ද කියලා ගෙදර ගිහලා පොත බලලා එනකන් ඉඳ කියලා නෑ නෑ යන්න එපා බුදුහාමුදුරු උගන්වන අප්‍රමාද කිව්වොත් කන රත් වෙන්න ගහයි කවුරක්වත් පිළිගන්න කැමති නෑ ඉතින් මේ හා විශාල වෙනසක් මේ සියලු දෙත් ඕනේ බුදුසසුනේ දේශනා කරපු එකම වචනයක්වත් අහක දාන දෙයක් නෑ. නමුත් මේ පටන් ගන්න කොතනින්ද? එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ විසින් බුදුරජාණන්සේගේ ධර්මය මොකද්ද වැදගත් වශයෙන් සැලකුවේ කියලා බැලුවොත් මේ සාරිපුත්‍ර සංසය ඔන්න පෙරක දෝරුව තමකව තමයි කරන්නේ. ඒක ඒකක නිපාතේ ඉස්සල්ලාම සඳහන් කරලා තියෙනවා. ඛතමෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ අප්පමාදෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ කිය. ඊට පස්සේ දෙවෙනි කාරණාවක් අහනවා. ඊ අප්‍රමාද ධර්මය වැඩෙන්න මොකද කරන්න අප්‍රමාද කියන එක સંદર્ભයක් දර්ශනයක් ඒක වඩන්න සති කායගත සති සාත ලක්ෂණ තමන්ගේ කය පිළිබඳව සතිමත් වීම සන්තෝෂෙන් කරන කෙනාට විතරයි අප්‍රමාද වෙන්න පුළුවන් තමන්ගේ කයට හිත ගත්ත හැම චිත්තක්ෂණයක නිවන කියලා තරම් සන්තෝෂ වෙන මනුස්සයාට අප්‍රමාදයේ තමයි දැබෙන දෑවැද්ද. ඒ නිසා කයට හිත ගත්ත හැම වෙලාවෙම සාත ලක්ෂම සාත කියලා කියන්නේ මිහිරියාවක් වෙනමයි කයට හිත ගත්ත හැම වෙලාවෙම මම සාසනෙ කරන්න කියලා උපරිම දේ කරා. මට කරන්න තියෙන උපරිම දේත් මම කරගත්තා. එතකොට මට අප්‍රමාදේ ලැබෙනවා කියලා ඒ ඒකක නිපාතේ එක දෙක මම මේ මතක් කරගන්නවා. නමුත් අපේ අද මේ 103 වෙනි වැඩමුළුවේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනාවට ගන්නේ සාරිපුත්‍ර ස්වාංශයේගේම දසුත්තර සූත්‍රයේ දෙකේ පොතනේ. දැන් එතනදී සාරිපුත්‍ර ස්වාංශ අර ප්‍රශ්නේම අහනවා ඛතමෝ ඛතමි ආවුසෝ ද්වේ ධම්මා බහුකාරා. ධර්ම දෙකක් කෙනෙකුගේ ජීවිතයට හුඟක් උදව් උපකාර කරනවා නම් ඒ දෙක මොකද්ද කියලා සාරිපුත්‍ර ස්වාමීන් මෙතන අහනවා. ඒකට සාරිපුත්‍රයන්ට එකක් ඇහුවොත් අප්‍රමාදේ කියනවා. ඒකට උදව් කරන ධර්මයේ සතිය කියලා කියනවා. දැන් මේ ඛතමේ ද්වේ ධම්මා. ඛතමෝ ද්වේ ධම්මා බහුකාරා සතිච සම්පජඤ්ඤය. සති සම්පජඤ්ඤය තමයි කෙනෙකුට එලෝ වශයෙන් මෙලෝ වශයෙන් තමන් වශයෙන් අනුන් වශයෙන් උපකාර කරන ධර්මය. ඒ නිසා අපි මේ වැඩ මුලුවේ පටන් ගන්නට හදන දෙකේ පොත නිසා අද දවසේ මාතෘකාව වෙන්නේ ඒ අර මූලික හඳුනාගීම කරාට පස්සේ කතමේ ද්වේ ධම්මා බහුකාරා කියන සාරිපුත්‍ර සංසගේ ප්‍රශ්නේ. ඒ සාරිපුත්‍ර සංසගේ උත්තරේ තමයි සතික සම්පජාඤ්ඤය. ඉමේ ද්වේ ධම්මා බහුකාරා මේ ඔක්කොටම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා Tamanට බහූපකාර පිණිස අම්මා අප්පා වගේ. අම්මා අප්පටත් වැඩියෙන් උදව් කරන දේ තමයි සති සම්පජාඤ්ඤය කියලා. ඉතින් ඒ පිළිබඳව මගේ දැනුමේ හැටියට බලනකොට අද තමන්ගේ හිතසුව කැමැති තමන්ගේ අභිවෘද්ධිය කැමැති මිනිසයන් අතර බෞද්ධයෝ ඉන්න බොහොම ටිකයි ඒ බෞද්ධකෙන් ඇහුවොත් තමනුත් හිතසුවට කැමැතියි අර්ථ සිද්ධියට කැමතියි. ඒ අර්ථ සිද්ධිය සඳහා වැදගත්ම දේ, කළ යුතුම දේ, පැහැර නොහැර කළ යුතු දේ මොකක්ද කියලා මට කොහොමඩක්වත් හිතා ගන්න බෑ කවුරු හරි මේ සතියයි සම්පජඤ්ඤයයි පෙන්ලා දෙයි කියලා. ඒ තියා මේ සතිය සම්පජඤ්ඤය ගැන දවස් ගාණක් බණ කිව්වත් ඒකයි මට වැදගත්ම දේ කියලා දවස් ගාණක් බණ අහලවත් තේරුම් ගන්න. ඒ මොකද අපේ හිත ඊට වැඩිය අපිට මේ සල්ලි වලට තියෙන ආශාව, ජනප්‍රියතාවයට තියෙන ආශාව, ලාභයට, සත්කාරයට, සම්මානයට, සිලෝකයට තියෙන ආශාව නිසා අරක බොරු කරන්නත් බෑ. හැබැයි ගිල ගන්නත් බෑ. මේක උගුරේ පටලවෙනවා. මේ ඇයි එහෙමනම් ওই සති සම්පජඤ්ඤය නම් එකක් නම් අප්‍රමාදේ දෙකක් නම් සති සම්පජඤ්ඤේ ඇයි අපේ අම්මයි අප්පච්චි මට මේ කියලා දුන්නේ නැත්තේ ඇයි ස්කෝලට ගිය ගමන්ම ගුරුවරයා මට මේක කියලා දුන්නේ නැත්තේ ඇයි පන්සලට ගියම හාමුදුරුවන්ට කියලා දෙන්නේ නැත්තේ? ඇයි අපේ දේශපාලනඥයෝ වචනයක් අසඳහන් කරන්නේ නැත්තේ? ඇයි අපේ ආර්ථික සමීකරණ වල කිසිම තැනක ලේසියක් අසඳහන් වෙලා නැත්තේ? මේක තන්නේ කර කරන්න තියෙන සටනක් නේ. මුළු ලෝකෙම අපේ අම්මයි අප්පච්චි ඇතුළුව, ගුරුවරයෙක් ඇතුළුව, ආගමේ පන්සලේ හාමුදුරුවෝත් ඇතුළුව මේ සියලු අපිට හිතසුව සලසන සියලු දෙනෙන් එක්කෙනෙක්වත් මේ බුදුහාමුදුරෝ දේශනා කරපු දේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දේශනා කරා. ඒක ඉතින් ඔක්කොම දිරව ගන්න අපිට අමාරුයි. කොහෙන්ද බැහැ ගන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ කියලා ඇහුවොත් එක්කෝ ඒගොල්ලෝ දන්නේ නැහැ. මොකද දන්නවනම් කියලා දෙන්න එපා. ඒත් අපිට ඉන්න හොඳම මේ බ්‍රහ්මිය වගේ අනුදවපකාර කරන ඇත්තනේ. දන්නේ නැහැ. දන්නේ නැහැ. වෙන මොකක්වත් නැහැ. ඉතින් ඒසා විශාල මේ මහා කෘත්‍යයක් අපිට මේ දවස් පහේ රිට්‍රීට් එකේ කරගන්න පුළුවන් වේද කියලා මට සාධාරණ සැකයක් තියෙනවා. හැබැයි මම අරින්නේ නැහැ. උත්සාහ කරනවා මේ කියලා දෙන ගමන් මටවත් තේරෙවි කියලා බලන්න. කට්ටියක් ඉස්සරහදී කියලා දෙනකොට ඉතින් මම්මත් මේක නැවත නැවත කටපාඩම් කරන්න එපා. නැවත නැවත කියන්න එපා. ඊගමට හරි ලාභ තියෙනවා. ඔක්කොටම දන්නේ නැතුණාට මට ගොඩක්ම ලාභයක් තියෙනවා මේකේ. මොකද මේ කියන හැම වෙලාවෙම ඕගොල්ලෝ මේක ඔලොක්කුවට ලක් කරනවා. මේක විහිළුවට ලක් කරනවා. ඒ තරහට නෙමෙයි. ඕගොල්ලන්ගේ තියෙන බකපඬිතකමට. ඉතින් මගේ බක පඬිතකම එතකොට මට පේනවා උඹටත් ඕක කරගන්න බැරි උඹෙත් තියෙන බක පඬිතකම නිසා තමයි කියන්නේ. ඉතින් මම ඒක නිසා ඕගොල්ලන්ට ගහ ගහ ඒ බෝලේ බම්පෙලා වදිනවනේ මට දැන් ගහන්න ගහන්න බම්පෙලා වදිනකොට මට තේරෙනවා මේක මේ මම දන්නවයි කියලා හිතාන කියට මමත් දන්නේ නැහැ. මට ගොඩාක් මේකේ තව ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඒකට මම ස්තුතිවන්ත වෙනවා. මයිත් එක මේ සෙල්ලම් කරන්න ඕගොල්ලෝ සෙල්ලම් පිටියට බහැපුවෙක් ගන්න. මට දැන් නෙමෙයි. බෝල ගහන්න ඉතින් වෙන පක්ෂයක් ඉන්න එපා දෙකක් ඉන්න එපා ගහගන්න. තනියෙන් පිටියක් එක්ක ගහගෙන බෑනේ. හැබැයි මට සතුටුයි මේ බෝල ගහන පිටියට බහිද ගන්න වැඩි දැන්. එන්නේ එන්නේ මට පේනවා සෑහෙන පිරිසක් මේකත් එක්ක මේක මුල් කරගෙන සාකච්ඡාවට කැමති. දෙබසකට කැමති. ධර්ම සාකච්ඡාවකට ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙලට කැමති. ඒක මට කනගාටු වෙනවා අපේ අම්මට අප්පච්චිටයි නොලබිච්ච එක. මට කනගාටු වෙනවා මට උගන්වපු ගුරුවරුන්ට තිබිලා නැහැ. තිබුණා නම් මට පුරුදුම ආදරේ ඒගොල්ලෝ. දීලා නැහැ. දෙන්නේ නැහැ. දෙන්න දන්නේ නැහැ. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න මේ සතිය හෝ සම්පජාඤ්ඤම පටන් ගන්නකොට කියන්නේ නැති දෙයක් නෙවෙයි. ওই හැම කෙනාගාම තියෙන හැබැයි ওই එක්කෙනෙක්වත් විශ්වාස කරන්නේ නැහැ. ඕගොල්ලෝ විශ්වාස කරන්නේ මොකක් හරි ජපවන්තරයක් ඇති ඒක කිව්වට පස්සේ ඔන්න නිවන් දකි. එහෙම නැත්නම් මෙච්චර දන් දුන්නා පස්සේ නිවන් දකි. මෙච්චර බෝධි පූජා කරලා පස්සේ නිවන් දකි. මේ අර්ග කෙරුවොත් මේ කෙරුවොත් නිවන් දකි කියන ඇත්ත. දන් දෙනකොට සති සම්පජඤ්ඤය තියෙනවනේ නිවන් දකිනවා. බෝධි පූජාවක් කරනකොට සති සම්පජඤ්ඤය තියෙනවා නිවන් දකිනවා. කරන කියන ඕනෙම දෙයක සතිය සම්පජඤ්ඤය තියෙනවා නම් වෙන වැඩවලට වැඩිය දානය හොඳයි, සීලය හොඳයි, අනිකුත් කටයුතු හොඳයි. නමුත් අපි යමක් කරලා ලැබෙන කුසල් ප්‍රමාණය තීන්දුව කරන්නේ සතියේ සම්පජඤ්ඤයට වාංගු කරලා නෙවෙයිනේ. කොච්චර දුරට මම එක සතියෙන් සම්පජන්යෙන් කිරෝද බල්ලෙක් නෙමෙයිනේ. අපි নানা විදියට මේව මනින්න හදන්නේ. ඒ සෑම දෙයක්ම අපිට ආර්යාදුවට හිතෙනවා. ඒක නිසා වැඩමුළුවකට සම්බන්ධ වෙලා භාවනා කරනකොට අපි අපේ වකපණිතකම් අයින් කරන්ඩ අපි කරන්නේ මේ සාරිපුත්තු සාංශ කියපු නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයක් නිසා අපි උත්සාහ කරනවා මේ සියලුම දේ පුළුවන් තරම් එක්ක නොකර ඉන්නවා කරනවා නම් සතියෙන් සම්පජන්යෙන් කරනවා නමුත් මොකද්ද මේ සති සම්පජඤ්ඤය කියන දෙමලේ? අපි කොහොමද මේක තේරුම් අරගන්නේ? ඒක හිතන තරම් මේ සතිය කියන එක සයන්නයි තියන්නයි කියලා ලිව්වට සම්පජඤ්ඤය කියන එක ඒ අකුරු ටික ලිව්වට ඒ සුතමේ වශයෙන් යම් දැනුමක් තිබුණාට ඔක හිතට වද්දා ගන්නවා කියන එක ওই තරම් ලේසි නෑ. මේ එක පැත්තකට බලන්න ලේසි නැත්තේත් නෑ. මොකද ਸਰවඥ ඉදිරිපත් වෙච්ච සමහරු ඒක කියනකොටම ඒක තේරුම් ගත්ත තේරුම් ගන්නකොටම සමාදන් වුණා වැඩ ඉවරයි. අපේ ප්‍රමාව තියෙන්නේ අපි මේක දැනගත්තට මූලධර්ම වශයෙන් දැනගත්තට ඒක අදාහගන්න ක්‍රියාවත් කරලා බලන්න තමන් වශයෙන් අත්දකින්න අපිට ගොඩාක් බාධක ධර්ම තියෙනවා මේකට වැඩිය වෙන වැදගත් දේවල් අපිට තියෙනවා. ඒ නිසා අපි මේකට බොහොම සුළු වෙලාවයි දාන්නේ. දාන දාන ප්‍රදේශන ප්‍රතිඵල තියෙනවා. නමුත් අපිට ඒක දිගට කරගෙන යන්න බැරිකම බලපවත්වනවා. ඒ නිසා අපි සාමූහික වශයෙන් ප්‍රයත්නයක් යොදන්නත් ඕනේ, පෞද්ගලික ප්‍රයත්නයක් යොදන්නත් ඕනේ. මේ වගේ වැඩමුළුවකට ඉන්නාට පස්සේ සාමූහික ප්‍රයත්නයක් තියෙනවා. ඒක බලන්න අද පළවෙනි දවසේ දෙවෙනි දා තුන්වෙනි දා වෙනකොට ඔන්න ඔක්කොමලා එක පවුලේ අය වගේ මේකට جوړු වෙලා සැදී පැහැදී ගන්න. හැබැයි ඒ වුණාට පෞද්ගලික ප්‍රත්‍යක්ෂ අතාරින්න බෑ. ඉතින් එන්නේ වාගේ Tamange හිතසෝ කැමැති ශාසනික වැඩ ගන්න කෙනෙකුට ඒ අද අවශ්‍ය කරන්නා වූ චේතු විමුක්තිය ලබා ගන්නද නැත්නම් ඒ චේතු විමුක්ති ඵල සමාපත්තිය ලබා ගන්නද ශරුවචන් වහන්සේ සඳහන් කළා තියෙනවා එයා කීප ආකාරයකින් තමන්ගේ මේ ආධ්‍යාත්මික ගමනට අනුග්‍රහ කරන්න. ආධාර කරුණු සලසලා දෙන්න ඕනේ. සැප කරුණු සලසලා දෙන්න ඕනේ. මොකද මේ ස්වභාවයට අයිති එකක් නෙවෙයි මේක. ස්වභාවයේ තියෙන කාමෙටයි ಜಾතිය බෝ කරන්නයි විතරයි. ඒ නිසා අපි මේ ස්වභාවික ගමන යනකොට බුද්ධචාන්සේ සඳහන් කරන විශාල භෞතික ලියුණු අපිට ලැබෙනවා. ලෝක වර්ධනයක් සිද්ධ වෙනවා. ආර්ථික වර්ධනය, දේශපාලන වර්ධනය, සමාජ වර්ධනය. ඉවර වෙන්නේ කොහෙන්ද? සුසාන වර්ධනය. වැඩියෙන් බෝ කරලා වැඩියෙන් මැරලා වැඩියෙන් සොහොන්කොත් ඉතුරු වෙන එක විතරයි බුදුරජාණන්සේ දකින්නේ. මේ ලෝක වර්ධනයේ. මේක තමයි අපි ඉස්කෝලේ ගිහලා කරන්නේ. විශ්වවිද්‍යාල ගිහිල්ලා අධ්‍යාපන ආයතන හරහා ලෝක වර්ධනය කරනවා කරන්න කරන්න කරන්න සූසාන වර්ධනයක් සිද්ධ වෙනවා. දැන් බුදුජාන් වහන්සේ මේ යන සංඛාර රැල්ල එහෙම නැත්නම් මේ කාම රැල්ල හරහා උන්වහන්සේ පටිශෝතගාමි ක්‍රමයක් කියලා දීලා කියන එක ඉබේ එන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලයක වුණත් manussාත් ප්‍රතිලාභේ ලැබිලා තිබුණත්, කල්යාණ මිත්‍රාශ්‍රේ තිබුණත්, ක්ෂණ සම්පත්තිය තිබුණත්, පැවිදි වෙන්න උනම් පැවිදි වෙන්න පුළුවන්කම තිබුණත් බණ ඇහුණත් අනුග්‍රහ කළ යුතුයි. පළවෙනි අනුග්‍රහිත විදිහට ਸਰවචනanse පෙන්නන්නේ සීලානුග්‍රහයි. කාටවත් හිතා ගන්න බෑ මේ මෙච්චර ගමනකට සීලය අවශ්‍ය කරන්නේ කියලා. තුංගදින හිතනවා ඕක මොකද්ද ඉතින් බුදුහාමර කියපු දේ තර්කයට ගැලපෙනවා නම් ඥාණයට ගැලපෙනවා නම් සීල් ඇතුවහම මොකෝ නැතුවහම මොකෝ. දැන් පසුගිය අවුරුදු 30 විතර ඇතුළත ඇති වෙච්ච භාවනා ක්‍රම දිහා බලනකොට මේ සීලය ගණන් නොගෙන මේ පාරිභෝගිකත්වයට පත් කරගත්ත භාවනා ක්‍රම රාශියක් අද තියෙනවා. ඒ වගේ තියෙන සංකරතාදියා බලනකොට පේනවා මේ මිනිස්සුෙන්න බුදුහාමුදුරන්ගේ මේ පළවෙනි කීප එක තේරුම් ගන්න බෑනේ. මේ වැඩේට කරන්න යනකොට සාමූහික වශයෙන් ප්‍රයත්නකුත් ඕනේ පෞද්ගලික ප්‍රයත්නකුත් ඕනේ තමන් පරිසද්ද කරගන්න ඕනේ කාය වචන දෙක හික්ම ගන්න ඕනේ ඉක්මිච්ච අයට නම් හොඳයි. ඔක්කොට මේක නෑ. ඉක්මලා නැතුනට ප්‍රශ්න නෑ. අපි මේකට සීලානුගහිතේ දක්වන්න ඕනේ. ඒක කොතනින් අතර කරන්න ඕන කියන බෑ. සීලේ නිතරම අධිශීලයක් වඩපත් කිරීමේ උනන්දුව කෙනෙක් ගාව තියෙනවා. එසක කොතනින් පටන් කරගත්තත් පන්සිලුත් ඇති පටන් අරගන්න. ඒක මහසී සාඩෝ ස්වාමීන් වහන්සේත් පළගස්සලා තියෙනවා. ඒකේ පුළුවන් වෙච්ච වෙලාවක් බලලා නේති පන්සිල් පෝය අටසිල් කියලා අපේ සිංහල වචන තියෙනවා. පුළු පුළුවන් වෙලාව සිල් රකින්න. පුළුවන් නම් පන්සලකට යන්න. ගිහිල්ලා ටික ටික රකින්න. ඊට පස්සේ ඒක පුළුවන් නම් නව සිල් කරගන්න. ඊට පස්සේ පුළුවන් නම් දස සිල් කරගන්න. පුළුවන් නම් සාමනීර සීල කරගන්න. පුළුවන් නම් උපසම්පදා සීලයේ කරගන්න. මේ ඉලක්කම් වැඩි කරන එක නෙමෙයි මම මේ කියන්නේ. හික්මෙන්න ඕනේ, සීතල වෙන්න ඕනේ. සදාචාර සම්පන්න වෙන්න ඕනේ. මේක නැතුව මේ ගමන යන්න බෑ. ඒ නිසා මේ වගේ පිළිසකට මේකට මෙහෙම ප්‍රකාශ කරාට කවුරක්වත් අත උසලා විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් බටහිර රටක ගිහිල්ලා එහෙම මේක කිව්වනම් ප්‍රසිද්ධියේ විරෝධය පාල නැගිටලා යනවා. අපිට ධර්ම ඉගෙන ගන්න ඕන නම් අපේ ජීවිතේ පාවා දෙන්න අපි කැමති නැහැ. අපේ රුචිජස්කම් පාවා දෙන්න කැමති නැහැ. කවුරුත් දෙන අනපඩත් වලට මොකටද අපි යටත් වෙන්නේ? කෝ අපිට එතකොට තියෙන නිදහස කියලා ඒගොල්ලෝ හිත පැහැවනවා. එනිසා බටහිරට යනකොට ඔය සීලේ ඇල් මරලා විස කපලා කොටි මුණත් එකයි නැත්ත් එකයි කියාගෙන තමයි යන්නේ. ගියේ නැත්තම් අල්ලන්නේ නැහැ. හරිම අමාරුයි ඒක නිසා. ලංකාවේ වුණත් බටහිර පන්නේට හිතන ධර්ම කොටස් එක්ක වැඩ කරනකොට හරිම අමාරුයි මේ සීලී ඉස්සර කරලා යන්න ගන්නවා ඒගොල්ලන් හිතන්නේ අපේ ජීවිතවලට ඇඟිලි ගහන්න හදනවා අපේ බුද්ධාචර්ය කම වලට ඇඟිලි ගහන්න හදනවා ඒක අපි කැමති නැහැ පුළුවන් නම් ඔහොම ඉඳද්දිම කරලා දෙන්න බැරිද කියලා බුදුචානන්සේ බැරි නන්නේ නමුත් පුළුවන් කෙනාට ඒ සීලය නැත්නම් එන්නේ අදි සීලයකටපත් වෙන ගතිය තමන්ගේ තියෙන බුදුහාමුදුරුවෝ කෙරේ තියෙන සද්ධාාවක් වශයෙන් නැත්නම් බුදුරජාණන් වහන්සේගේ තියෙන පුරුෂ ධම්ම සාර්ථී ගුණයේ වශයෙන් එnde ende ende ende හික්මන ගතියට යනවනම් කොච්චරක් සමාජයේ ඒකෙන් ආනිසංස ලැබෙනවද එක පවුලක එක මිනිස්සේ ඒ ශීලාචාර වෙනවනම් ඒ පවුලයට කොච්චර සාන්තියක්ද ගමක නගරයක එක්කෙනෙක් වෙනවනම් ඒ ලොකු සාන්තියක් තියෙන නිසා ඒ නිවන පුද්ගලික නිවනක් නෙවෙයි. ඒ සීලෙන් හම්බෙලා තියෙන ආචාර ධර්මයක්. ඊගාවට බුද්ධ ජානසේ සඳහන් කරලා තියෙන කොච්චර සීල් රැක්කත් සුතානෙක් ගහිදී තියෙනවා. නිතර නැවත නැවත අහපු බණම නැවත නැවත අහන්න ඕනේ. ඒ සුතානුග්‍රහිතේ කියනකොට මෙන්න මෙහෙම අනතුරු ඇඟවීමක් කරන්න වෙනවා. කියන්නේ බණ જાති අද තියෙන අද කාලේ අපවත් අපේ පත්‍යචෝසංශය 92 අපවත් තුනේ 1901 ඉපදෙලා ඒකට අරුදු 91ක් ජීවත් වුණා මුළු ශතවර්ෂය පුරාම ජීවත් වෙච්චි උත්තරමන්නාංශනවා උන්වහන්සේ සඳහන් කළා තියෙනවා අද විතර බණ කියන යුගයක් සිංහල ඉතිහාසෙම තිබෙන්නේ නැහැ කියලා. හැබැයි රටනරක් වෙලා තියෙන දිහා බලනකොට මේකේ මොකද්දෝ වරහක් තියෙනවා කියලා. මෙච්චරත් බණ කියද්දි මෙච්චරත් බණ අහද්දි මේ රට නරක වෙලා තියෙන්නේ ඒ නිසා භාවනා කරන එකනා බණ අහනකොට එයා හැම බණටම අහුම්කම් දෙන්න නරකයි මේ භාවනාවට අදාළ දෙයකට මිස වෙන දේවල්ට හිත දාන්න ගියොත් මේ හිත අර ගොනු කරගත්ත හිත ඒකෝදි භාවයටපත් කරගත්ත හිත අවුල් වෙනවා ඒ නිසා ඒක ස්මෘත්තාවට යනවා නිසා මෙන්න මේ මේ ටික හොඳයි මේ මේ ටික නරකයි කියන එක දීවැඩියා රෝගියා දාන්න නැත්නම් මේ මේ ආහාර නරකයි කියලා ඉතින් කොච්චර බේත් දීවත් වැඩක් නැහැ. බ්ලඩ් ප්‍රෙෂර් තියෙන මනුස්සයා මේ මේ ආහාර නරකයි කියලා දන්නේ නැත්නම් ලිලිට ප්‍රත්‍යප්‍රත්‍ය දන්නේ නැත්නම් ඒක දෙන මනුස්සයාට බණි. ਉਹ මොනවද කරනවා මිසක් ඒ වගේ මේ ධර්මයේ තිබුණාට ඇහුම්කන් දුන්නට මොකද්ද Tamanට බහුකාර වෙන්නේ කියන එක දන්නේ නැත්නම් බන ඇව්වත් අමාරු වැටෙනවා. ඒකේ සීනුවලින් කල්පනා කරගන්න. තුන්වෙනි එක තමයි සාකච්ඡා අනුග්‍රහිතේ. බණ අහලා සීලයක පිළිතලා වැඩ කරන ගමන් අනික් වැඩ කරන අයත් එක්ක සාකච්ඡාවක් කරනවා. මොකද කිසිම කෙනෙකුට මේ පාරේ හැලහැප්පිලි නැතුව යන්න බෑ. අනිවාර්යයෙන්ම හැලහැප්පිලි තියෙනවා. ඒ හැලහැප්පිල්ල හරහා මම කියන්නේ කවුද? වෙන කෙනෙක් මේ ප්‍රශ්න දිහා බලන්නේ කොහොමද? මොකද්ද බුදුහාමුදුරුව පොතේ උගන්වලා තියෙන උත්තරේ? මොකද්ද අද කාලේ භාවනා කරන අය මේකට ගන්න උත්තර කියලා? මේ හැම එකටම හරියන එක උත්තරයක් මේ ශාසනයේ නැහැ. ඒ නිසා සාකච්ඡාව ඉතාම වැදගත්. හැබැයි දේවවාදී ආගම් වල සාකච්ඡාවකට ඉඩ නැහැ. ඒක සුද්ධ ඇදහිල්ල විතරයි තියෙන්නේ. ඒ පොතේ තියෙන එකට බලපන් නැත්නම් සදාකාලික අපායයි. ඒකට කියන සුද්ධ ලියවිල්ල. ඒ ලියවිල්ලත් එක්ක සාකච්ඡා කරන්න බෑ. ඒක ඒක තීන්දුවයි. අපි ඒ සරුවචනන්තේ සාපුවඥයි උන්වහන්සේ සඳහන් කරන මේක බුදුන් දේශනා කරත් ගැළපෙන්නේ නැත්නම් හෝ තර්කයට ගැළපෙන්නේ නැත්නම් විශ්කොල දාන්න. සුද්ධ ලියවිල්ලත් විශ්කොරන්න එපයි කියලා කියනවා. ඒ කට්ටිය ගරු කරනවා ඔයත් ගරු කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ දෙන දේ සාකච්ඡා කරලා ගන්න බැරි නම් gediya පිටින් කණ්ඩ ගත්තොත් හරියන්නේ නැහැ. ඒ නිසා බුදුචානන්සේ සාරවත්ඥ වුණාට සකච්ඡා අනුග්‍රහිතක ඉඩ දීලා කියනවා. මගේ ජීවිතේ මේ පැවිද්දට මට එන්න පුළුවන් වුණේ සාකච්ඡා අනුග්‍රහිත නිසායි කියලා මට පැහැදිලිවම කියන්න පුළුවන්. හැමදාම අපි නිල්ලඹ ඉන්නකොට ඇන්දේ හතහමාරට දෙක දෙච්චම රෑ 10 විතර වෙනකන් අපි හතරපත් නෙක් එකතු වෙලා භාවනා ගැන හෝ දන්න දෙයක් ගැන එක්කෙනෙක්වත් ගුරුෙක් නැහැ. එක එක්කෙනෙක්නම් සාකච්ඡා කරනකොට මට ඒ කාලෙම වැටහිච්ච දෙයක් තමයි අපි ඔක්කොම ඔක්කොටම තියෙන්නේ මොන જાතික වුණත්, ගෑනු වුණත්, පිරිමුණත්, පැවිදුණත් නැතුව එකම ප්‍රශ්නයයි. ඒක කියා ගන්න බැරි කම තියෙන්නේ. ප්‍රශ්නේ එලිවක්වත් දාලා ගන්න බැරි කම තියෙන්නේ. ඉතින් කවුරු හරි මට අදාළ ප්‍රශ්න ඇහෙනකොට මට ලොකු සතුටක් ඇති වෙනවා. මොකද මම කවදාකවත් මේ සාකච්ඡා අනුග්‍රහිතය ලැබුවට කවදාම මම ප්‍රශ්නයක් අහලා නැහැ. පුරුදු ගියාට පස්සේ එක ප්‍රශ්නයක් මට බඳගයි මම ධර්ම සාකච්ඡා වෙලාවේ අහලා තියෙනවා මට වෙන්නේ කවුරු හරි අහන ප්‍රශ්නේ එතකොට මට හිතෙනවා මේ මං අහන්න ඕන කියලා මේ මනුස්සයා අහන්නේ. එතකොට මට උත්තරේ හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ සඳහන් කරා වැඩ කරන පිරිසක් එක්ක නිකන් හිටියත් ඇති කියලා. මේ භාවනා කරන පිරිසක් එක්ක තරන්දුනත් ලොකු දෙයක්. මොකද ඒගොල්ලන්ගේ හැම වචනයකම හැම ක්‍රියාවකම ආදර්ශයක් තියෙනවා. ඒකේ ඇඟට එනවා. ඒක ඇමරිකාවේ කියන්නේ good vibes කියලා. good vibration. ඒක බනාපතාලට හිතාගෙන ඒක තාලයකට වැඩ කරන පිරිසක් එක්ක ඉන්නකොට තමන් නිකමටම ඉබේම ඒ මානසිකත්වයට වැටෙනවා. ඒක ඒක බුද්ධෝත්පාද කාලෙක අපිට හම්බ වෙන සුවිශේෂී අවස්ථාවක්. ඒ නිසා ධර්ම සාකච්ඡාවේදී සාකච්ඡා අනුග්‍රහිතේ අපි දවල් පැයක් විතර ගත්තා. ඒකෙදී අපි එකිනෙකන දෙකේ පන්ති ළමෙක් වාගේ. ඊටාත්ම ආදුනිකෙක් වාගේ. ආධිකම්මික විපස්සකෙක් වාගේ තම කරපු හැටි මෙහෙමයි උපදෙස් ලැබුණ හැටි මෙහෙමයි කරනකොට මට වැටහුනේ මෙහෙමයි කියලා ඉතාමත්ම නිහතමානීව ඉදිරිපත් කරනවා. අපි ඉදිරිපත් කරන්නේ මේ මේ Tamanට හීනමානයක් ඇතිකරන්න හෝ ගුරුවරයාට මාන්නයක් දෙන්නේ ධර්ම ගෞරවය කියලා මේකට කියන්නේ. ඉතින් ඒක ඒ ඒ Tamanට අහන්න ඕනේ ප්‍රශ්නේ කොච්චර අමාරුද කියනවනම් සරුවචන වහන්සේ සමහර වෙලාවල් වල නිර්මිත බුදු කෙනෙක්ම වල ප්‍රශ්න අසවනවා. මොකද බුදුරජාණන්සේ දන්න මේ මිනිස්සු ඉන්නේ තාම ප්‍රශ්නක කියා ගන්න බැරි වෙලා ගොළු වෙලා ඉන්නේ. ඒක ප්‍රශ්නයක් අහන කෙනෙක් ලව්ව අස්සවල බුදුරජාණන්සේ උත්තර දෙනවා. ඒ වගේ එකක් සිද්ධ වෙනවා ධර්ම සාකච්ඡාවේදී ශක්‍රීව සම්බන්ධ වෙනවනම් වෙන කෙනෙක් ප්‍රශ්න අහනවා. අපි ඔක්කොටම සමාන උපදෙස් ලැබිලා තියෙන්නේ. අපි ඔක්කොම එකපත් හැලියපත් වළඳන්නේ. අපි ඔක්කොම එක විදිහට පාට අඳින්නේ. එහෙම කළේවල තව කෙනෙක් ප්‍රශ්න අහනකොට ඒක පිට ප්‍රශ්න නෙවෙයි අපේ ප්‍රශ්නයක් තමයි. මානවයේ ප්‍රශ්නේ. ඉතින් මේකේ මේ සම්බන්ධතාවයේදී සාකච්ඡාව හොඳ හැටි මෙහෙවැව්වොත් බුදුහාමුදුරුවෝ මැද පහළ වුණා වගේ කාටත් තේරෙන පටන් අර ගන්නවා අපිට මේ ਸਰවඥතා කියන ඥානෙ නැතුණට මේ ආපු ප්‍රශ්නට උත්තරේ දෙනවා. අපිට ලෝකේ ප්‍රශ්න විසඳන්නත් බෑ, අල්ලපු ගෙදර ප්‍රශ්න විසඳන්නත් බෑ, කතෝලික ප්‍රශ්න විසඳන්නත් බෑ, අපිට ඕනෙත් නැහැ. අපිට ඕනලා තියෙන්නේ මේ ආපු ප්‍රශ්නට උත්තරේ. ඊච්චර අමාරුත් නැහැ. නිසා සාකච්ඡාවේ සම්බන්ධතාවය කොච්චරද කියනවනම් මම ආපු දවස්වල 88 Nissan වනේ සාකච්ඡා තිබුණේ නැහැ. හැබැයි ලොකු සාංශකගේ කියව බණ කියලා කියනවා කොහොම හරි පටන් ගන්න සාකච්ඡාවක් දෙන්නෙක් આવොත් ඇති. ඒ දෙන්නාගේ එක තුල ඒ වෙලාවට ධර්ම සාකච්ඡා කරන්න. එතකොට ඔගේ අගේ ආඩම්බරේ තේරුණාට පස්සේ කට්ටිය එන්න පටන් අරගන්න කිය. දැන් මෙහි අපි යන්නේ 103 වෙනි වැඩමුළුව මුල් දවස්වල මම හැම කෙනෙකුටම විනාඩි 5ක 10ක කාලයක් දෙනවා. ඒ කමටහන් සුද්ධ කරන්න කියලා. ඉතින් පස්සේ මේ වගේ 60 70 එකතු වෙනකොට ඒක කරන්න බෑනේ. එතකොට ඒක පොදු ධර්ම සාකච්ඡාවක් බවට අපි පත් කරගත්තා. දෙපාර්ශ්වයේ මේ සම්බන්ධතාවය හරහා හැබැයි උගෝදෙනෙක් අකමැතියි. උගෝදෙනෙක් අකමැතිලා අපිට පුද්ගලිකව හම්බ වෙන තියෙන අවස්ථා නැති වෙනවා පොදු ගැන. නමුත් මට තේරෙනවා ඒ පොදුවර ගත්ත නිසා විශාල පිරිසකට පොදු ප්‍රශ්න තේරෙනවා. වාර්තාගත වෙලා ප්‍රශ්න සාකච්ඡා කරන කට්ටිය වෙනමම ස්තුති කරලා තිනවා ස්වාමීන් වහන්සේ මේ මේ බණක් අහලා ඒ ප්‍රශ්න සාකච්ඡාව අහනකොට වැඩ කරන පිරිසත් හැමතැනම ඉන්න බවත් ඒගොල්ලෝ මට ඕන ප්‍රශ්නේ අහලා තියෙන බවත් උත්තරේ ලැබිලා තියෙනවා. ඒ නිසා මේව වාර්තා වෙන්න අරනකොට තේරෙයි අපේ අහිංසක ප්‍රයත්නය නිසා අපි දන්නේ නැතුව හරි ප්‍රශ්නයක් අහනවා දන්න විදිහට උත්තර දෙනවා. එතකොට ඒකෙන් වැඩක් වෙනවා. ඉතින් ඒ නිසා සාකච්ඡානුගහිත පුංචි කළ සලකන්න යන්න එපා. තනියම නිවන් දකින්න බෑ. ඒක පොදුවේ ගනුදෙනුවේ යන්න ඕනේ. අනිතික මේ සාකච්ඡා පිළිබඳ උනන්දු වෙච්චි හාමුදුර කෙනෙක් කියලා තියෙනවා. ලෝකේ මුළු කයම ව්‍යායාම කරන ව්‍යායාම තියෙන දෙක තුනයි. පොල් ගහක නගිනකොට, පීනනකොට, අස්වැක් පදිනකොට විතරයි මුළු කයම ව්‍යායාම වෙන්නේ. ධර්ම සාකච්ඡාවේදී මුළු කයම ව්‍යායාම වෙනවා. මුළු ඇඟම තිරියම් වෙනවා. Taman ඒකට ශක්තිය දායාදේ දෙනකොට මුළු කයම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ධර්ම සාකච්ඡාව පටන් ගත්තොත් හිත උදේ වෙනකන් ඉන්න පුළුවන්. ඒ කිසිසේත්ම නිදිමතක් එන්නේ නැහැ. ඒ තරම්ම මේකේ උනන්දු කරන ගතියක් තියෙනවා. ඒක නිසා ඒක හොඳ ක්‍රමයක් හරියට කියනවා නම් ධර්ම බණ අහන එක පරියංක භාවනාව වගේ. ධර්ම සාකච්ඡාව ධක්මනවා. හරිම ක්‍රියාත්මකයි. ඒ නිසා හැම වෙලාවෙදීම උනන්දු කරගන්න බෑ වල්පලු. එහෙම නැත්නම් මේ සම්පප්පලාප නෙවෙයි මේ කියන්නේ. ධම්මීවා කතා අදියව තුන්නි බවයි. අනවශ්‍ය කතා කරනවා පැත්ත කරලා ඉන්න ගොළුෙක් කතා කරනවා නම් ධර්ම කතාවක් කරන්නයි කියන්නේ. මෙන්න මේ තුන සුතානු සීලානුගායක සුචානුගායක සාකච්ඡානුගායක කියනනම් ඒ කෙනාට වෙනමම වෙලා ගන්න ඕනේ සමතනුගායිතට වෙනම වෙලා ගන්න ඕනේ විපස්සනානුගායිතේට. එහෙම නැත්නම් අර තුනේ ආධාර ඇතුව සමත භාවනා විපස්සනා භාවනා කරන්න ඕන. කරනකොට තමයි මේ සමත භාවනාවෙන් සුතේට අනුග්‍රහ ලැබෙනවා. සුතෙන් ආය භාවනාවට අනුග්‍රහ ලැබෙනවා. භාවනා කරන කෙනාට තේරෙනවා මේ සීලේක වටිනාකම. සීලේ එක්කනාට තේරෙනවා සීල් දකලා නිකන් ඉඳලා වැඩක් නැහැ භාවනා කරන්න ඕනේ කියලා. ඒ අන්තර් සම්බන්ධතාව පෙන්නලා තමයි අනුග්‍රහය සිද්ධ වෙන්නේ. ඒකයි අපිත් මේ දවසේ පැයක් වෙන් කරලා තියෙන්නේ මේ සුත අනුග්‍රහිත පිනිස ඒ සුත අනුග්‍රහිතය එක පැත්තට ගමන් කරන දෙයක්. ඒක දේශිකයන් වහන්සේ නමක් කියනවා. අනික කටි අහගෙන ඉන්නවා. මේ නිසා අහගෙන ඉන්නට ශ්‍රාවකයෝ කියලා කියනවා. අපි සියලුම දෙනා සරුවචන වහන්සේගේ ශ්‍රාවකයෝ. මෙච්චර එකම ක්‍රමය එදා තිබුණා. පොත්පත් තිබුණේ නැහැ, ඔඩියෝ විෂුවල් මොනක්වත් තිබුණේ නැහැ. මේ කියනවා අහනවා කියන එක තමයි තිබුණේ. ඉතින් ඒ ක්‍රමයේ එනකොට තමයි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපට මේක දැනගන්න විතරක්ම දීගා પરම්පරාවට කියලා දෙනකොට මේක ශාසනය ගෙනියන්න අවශ්‍ය කරන ධර්ම අහනකොට එක මොකද්ද කියලා අහුවොත් මම කලින් කියාපු තාලට අප්‍රමාණයි. දැන් ආදාවේ පටන් ගන්න දෙකනේ. දෙක කියන්නේ සති සම්පජාන. සතිය සහ සම්පජාන. මේ සති සම්පජාන්නේ කියන එක හැම වෙලාවෙම සතිය පිටිපස්සේ සම්පජඤ්ඤය කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ විතරක් සම්පජානෝ සතිමා කියලා මේකේ පෙළපත වෙනස් වෙලා තියෙනවා. සම්පජඤ්ඤ සම්පජඤ්ඤයට පස්සේ සතිය සඳහන් කරලා තියෙනවා. ඒක දේශනා විලාසයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රඥාව ඉස්සර කරගත්ත ගමනක් වෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ පද දෙකෙන් සතියෙන් පටන් ගන්න එක වඩා අරසකාරයි. ඒ මොකද මේ සතිය වැඩෙන්න වැඩෙන්න සම්පජඤ්ඤය නැත්තම් සතිය කියන්නේ සිහිය නම් සම්පජඤ්ඤය කියන්නේ නුවණ නම් සිහි නුවණ කියනකොට අපි වඩන්න ඕනේදී ප්‍රයත්න කරන්න ඕනේදී අනුග්‍රහ කළ යුත්තේ තමයි සතිය. ඒකට අපිට හම්බෙන අතවාසිය තමයි සම්පජඤ්ඤය. සතිය වඩන්න වඩන්න වඩන්න සම්පජඤ්ඤය අපට ලැබෙනවා. ඒ නිසා සති සම්පජඤ්ඤය දෙකම වඩන ධර්ම විදිහට තමයි බහුකාර්ය ධර්ම වශයෙන් තමයි පෙන්වන්නේ. ඉතින් ඒකෙදී මේ අපි දවසේ ධර්ම දේශනාවේදී හඳුන්වා දීමේ කතාවට පස්සේ අපි වෙලා ගන්න බලාපොරොත්තු මේ සතිය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. මේ සතිය කියන වචනය pāli වචනයක් ඒක සිංහලට දානකොට සිහිය කියලා තමයි ඒ සඳහන් කරලා තියෙන්නේ. සංස්කෘතයේට ස්මෘති ස්මෘතිය කියලා කියනවා. ස්මෘති සම්පජඤ්ඤ සිහි නුවණ සති සම්පජඤ්ඤ වශයෙන් මේ එක එක භාෂාවල් වල එක පෙන්ලා තියෙනවා. මේ සතිය නැත්නම් මේ සිහිය කියන එක විස්තර කරන්න අපි අපහසු වෙලා තියෙන්නේ අපට මේක අපේ එදිනදා භාෂාවෙන් අයින් වෙච්ච නිසා. සිහිය කියන වචනේ අපේ සිංහල භාෂාවේ නැහැ. සතිය කියන එකත් නැහැ. ඒ මොකද අපි ප්‍රෞඩව જાතියක් වශයෙන් මේ කොඩි දාගෙන ස්වර්ණමය යුගයේ බුද්ධ ධර්ම රැකිලා තියෙනවා. රාජ්‍ය මට්ටමේ, සමාජික මට්ටමේ දිවයිනක් විදියට කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් විවිධ හේතු තියෙනවා. සමහරව බරපතල බාහිර හේතු, විදේශ ආක්‍රමණික, එහෙම නැත්නම් දුර්භික්ෂ, එතන ව්‍යසන මෙව නිසා සිංහලයා මේ ධර්මීය ශාසනය රැක්කට ඒ ක්‍රියාකාරී පැත්තෙන් පොඩක් අසර ගිය ගතියක් පේන්න තියෙනවා අවුරුදු 1500ක් විතර යනකම් මේක රැල්ල ගිහිල්ලා තියෙනවා බොහොම ජයයට අසවල් හාමුදුරුවත පෙන්නලා ඇඟිලි දෙක කරලා උන්වහන්සේ ආර්යයන් වහන්සේ නෙවෙයි කෙනෙක් නෙවෙයි කියලා පෙන්වන්න බැරි තරම් පැවිදිච්ච හැම කෙනෙක්ම ආර්යයන් වහන්සේලා වශයෙන් ගත කරපු යුගයක් තිබිලා තියෙනවා ඊට පස්සේ ඒ කාලේ ඇත්තට තිබිච්ච භාෂාව හේල භාෂාව එළු භාෂාව කියලා කියනවා. අද එළු භාෂාව ලියවිච්ච පොතක්වත් හොයන්න බෑ. ඉතාම වච අඩු වචන ප්‍රමාණය පාවිච්චි කරලා තියෙන ඉතාම ගැඹුරු ධර්මයක් එකේ ගැබ් වෙලා තියෙනවා එක ඇලපිල්ලක් කිස්පිල්ලක් වෙනස් වෙනවා අර්ථ වෙනස් වෙනවා මෙන්න වගේ මේ කටට හුරු කරගෙන තිබිලා තියෙන සිංහලේ ශාල මේ සම්භාරයක් දැනුම් සම්භාරක දේශීය ඌරුවට හැදිච්ච එකක්. ඒක ඔය එක එක භාෂා නිසා විවිධ බලපෑම් නිසා අපෙන් දුර වෙලා තියෙනවා. එතකොට ඔය සති කියන වචනේ, සිහිය කියන වචනය අපි ළඟේ ඒ කියන්නේ අපේ ඉදිනදා ජීවිතේ භාෂාවෙන් අයින් වෙලා තියෙනවා. අපි දැන් සිහිය කියනකොට ස්මෘතිය කියනකොට සිහි කැඳවීම තමයි සඳහන් කරන්නේ. සරුවචනංශෙත් ඒ අදහස දක්වලා තියෙනවා. චිර කතම්පි චිර භාසිතම්පි චරිතා අනුස්සරිතා කියලා බොහෝ කලකට පෙර ඇසූ දේ බොහෝ කරකට පෙර කියන ලද්ද හොඳට සිහි කරන්න පුළුවන් ගතිය සතිය ලකුණක් විදිහට බුදුරජාණන්සේ පෙන්ලා දීලා තියෙනවා. නමුත් අසතිය පිළිබඳව ගත්තොත් දැන් සතිය අනිත් පැත්ත ඒක බොහොම ලස්සනට පෙන්ලා දෙනවා. පෙන්ලා දෙනකොට ටික රිදෙයි හැබැයි. පෙන්ලා දෙනකොට රිදෙනවා නිකන් මූණට පැංගිරි වීසු කිරෝ වගේ දැනෙයි. ඇඹුලක් දැනෙයි පැණිදහක් දැනෙන එකක් නැහැ. ඒ නිසා අසත්‍ය විස්තර කරනකොට ආධුනිකයෙක්ගේ පැත්තෙන් බැලලා මම මේ කතා කරන්නේ යම් චිත්තක්ෂණයක අපේ හිත අතීතය හෝ අනාගතය ස්පර්ශ කර ස්පර්ශ කරනවා නම් සම්මර්ෂණය කරන එක අසතිය කියලා ගන්න පුළුවන්. යම් චිත්තක්ෂණයක මේ මම මෙතන ඉන්න මම ගැන හිතනකොට මගේ අම්මා ගැන තාත්තා ගැන අක්කා ගැන නංගි ගැන දායකයා ගැන හිතනවනම් අසත්‍ය කියලා කියන්න පුළුවන්. දැන් මේ නිසන්වනේ මේ මෙතන වාඩි වෙලා ඉඳගෙන gedara ගැන හිතනවා නම් වෙන තැන් ගැන හිතනවා නම් ඒ හැම එකක්ම අසතිය කියලා ගත්තොත් අතීතනාගතිර දුවන හිත අරයමයා ගැන හිතන හිත අතන මෙතන ගැන හිතන හිත අපිට හිතා ගන්න පුළුවන් ආධුනික ගිහිපැත්තේ අසතිය කියලා. එතකොට බලන්න සතිය කියන වචනේ අහන්න ඉස්සර අපේ ජීවිතය ගැන ගත්තොත් සතිපට්ඨාන කියන වචනේ අහන්න ඉස්සෙල්ලා අපි දවසට කොච්චර චිත්තක්ෂණ ප්‍රමාණයක් මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක දැනගෙන තිබුණාද සමාදන් වෙලා තියෙනවා. තමයි අවුරුදු 120ක් ගත කරනවා මේ මහ පොළොව මත එක චිත්තක්ෂණයක්වත් මේ මම දැන් මෙතන කියන එක ගැඹුරුම ධර්මයේ බව දන්නෙත් නැහැ. හිතියක් ඉන්න බව සමාදන් වෙන්නෙත් නැහැ. ඒක තේරුණත් ඒක තේරෙන්නේ මහා පාළුයි. හරි කම්මැලියි. හරි නීරසයි හරි ඒකාකාරී විදියට. ඉතින් ඒක නැති කරන්න අපි විවිධාකාර විනෝදාංශ හදා ගන්නවා. කොයි වෙලාවක හෝ හිත මේ මම දැන් මෙතන කියන තැනට ආපු ගමන් අපි නිකන් රහෙන් කොන් වුණා වාගේ මේ මයිත් මගේ ඇයි හොඳයි අහන්න කවුරක්වත් නැහැ. පාළු වුණා, තනු වුණා කියලා මේක මහා මුස්පීන්තු පැත්තට දාගෙන තියෙනවා. ඉතින් මේ මුස්පීන්තු කරලා මේ කුණු බාල්දියට දාපු මේ මම දැන් මෙතන ඉන්නවා කියන කාරණාව මේ වගේ වැඩමුළුවකදී අපි ක්‍රම තුනකට ඒ යෝගාවචරයට ඉස්මතු කරලා ඔප්නම් වල පෙන්ලා දෙනවා පරියංකේ ඉන්නකොට ඉඳගෙන කොහොමද අපි මේක සාක්ෂාත්කරණය කරන්නේ ඉතින් අපි සක්මන් කරන එක ඒකට සාපේක්ෂව පුංචි ක්‍රියාවක් කරන ගමන් ප්‍රතිඵලයක් අපේක්ෂා වෙන්නේ නෙවෙයි ලාභයක් සත්කාරයක් අපේක්ෂා වෙන්නේ කරන ගමන් මම දැන් මෙතන ඉන්නවා මම දැන් මෙතන ඇවිදිනවා ඊට පස්සේ මේ දෙකෙන් පරිබාහිරව මේ භාවනා මධ්‍යස්ථානයක ගත කරන අනිකුත් ක්‍රියාකාරකම් වලදී කොච්චරක් චිත්තක්ෂණ ගානක් දවසකට මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක අවදිද කොච්චරක් අපිට ඒක සාක්ෂාත්කරණය කරන්න පුළුවන්ද කියන එක කියලා තුන් කට්ටයන් තුනකට දාලා තමයි සතිය උගන්වන්නේ. ඒක තමයි සාමාන්‍ය ලෝකේ භාවනා ලෝකේ කියලා හඳුනගන්න හදන්නේ. නමුත් ඒක ඒ වගේ භාවනා මධ්‍යස්ථාන සීමා වෙච්ච පරියන්කේට සක්මනට සීමා වෙච්ච එකක් නෙවෙයි. පස්සේ Tamange ස්ථාන වලට නැවත නැවත ගියාමත් මේකෙන් අල්ලගත්තනම් කොන මේක යොදලා බලන්න පුළුවන්. හැමතැනම යොදලා බලන්න පුළුවන්. එතකොට මේක අපි හිතමු භාවනා මධ්‍යස්ථානදී මේක මේ අල්ලගත්තයි කියලා. මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක තමයි ලොකුම දේ බුදුහාමුදුරෝ දේශනා කරන ලොකුම උපකාරක ධර්මයේ ඒකට අප්‍රමාදේ කියලා සඳහන් කරනවා ප්‍රමා වෙන්නේ. ඒකට සතිය කියලා සඳහන් කරනවා එලඹ සිටි සීය කියලා සඳහන් කරනවා. ඒක ක්‍රියාවත් වෙනකොට අපි ආධුනිකෙක් වශයෙන් ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දාන්න. ඇවිදිනකොට ඇවිදින බව දාන්න. අනිකුත් ඉරියව්වක ඉන්නකොට ඒ ඉරියව්ව වෙන බව දන්නවනම් මේකට සතිය කියලා කියනවා. ඉතින් ඒ වාගේ ඉන්න බවක් අටුවාචාර්යන් වහන්සේලා කියනවා ඌරෝ බල්ල බව දන්නවලු. ඌරෝ බල්ල බව දන්න මම දැන් ඇවිදිනවා මම දැන් ඉඳගෙන ඉනවා. ඒක නෙවෙයි ඊට එහා ගිය ආධ්‍යාත්මික දෙයක් මේකේ ආගමික දෙයක් මේකේ තියෙනවා. ඒ ඌරා බල්ලා නාගියා මොකහරි සතා මේ මම යනවා මේ මම කනවා මේ බයින්න කියන නොදන්නව නෙවෙයි. හැබැයි ඌ දන්නේ නැහැ මේක නිවනට පාර කියලා. එනිසා බුදුරජාණන් සිද්දිකක් ඉඟි කරලා කියනවා යම් කිසි කෙනෙක් මනුෂ්‍ය ජීවිතේ ගත කරන ගමන් ඒ මනුස්සයා දන්නේ නැත්තම් මම දැන් මෙතන ඉන්නවා මම ඊයේ ගැන හිත හිතා ඉන්නවා හෙට ගැන හිත හිතා ඉන්නවා අරයා ගැන හිත හිතා ඉන්නවා මෙයා ගැන හිත හිතා ඉන්නවනම් නොකිය කියන ඌරෙක් බල්ලෙක් වගේ කියලා. මුර්ගෙක් කියලා කියන. යම් කිසි කෙනෙක් මේක තේරෙන්නේ සතිපට්ඨානේ වඩන්න කියලා බණ අහපු කෙනාට තමයි තේරෙන්නේ නැත්තම් කොහොමවත් මුර්ගෙක්. අහන්න දෙයක් නැහැ. සතිය වඩන්න ගියාට පස්සේ නම් පపంచාබි රතා මහතෝ මගෝ. අපි ප්‍රපංච කරනවා නම් අතීතය ගැන අනාගතය ගැන. අපි ප්‍රපංච කරනවා නම් ඊයේ අරයා ගැන මෙයා ගැන. අපි ප්‍රපංච කරනවා නම් අතන ගැන මෙතන ගැන. මේක තමයි මගේ තියෙන මුර්ග ගතිය කියලා දන්නේ නැත්තම් එහෙනම් බුද්ධ ආලෝකයක් නැහැ. ධර්මික රසයක් නැහැ. කරන්න දෙයක් නැහැ. හැබැයි බුද්ධ ආලෝකයේ තිබුණත් ධර්ම දන්නොත් ඒක වෙනවා. උත්සාහ කරලා බලන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්න පුළුවන්ද කියලා වර්තමානයේ ඉන්න බෑ. නමුත් එයා දන්නවා මම මේ ඉඳගත්තේ පරියන්කේ ඉඳ. මම එක්ක පරියන්කේ ඉන්න ගමන් පුළුවන් නම් ආශ්වාස ප්‍රශ්වාසය බලන්න නැත්නම් පිම්බීම හැකිලින් බලන්න නමුත් ඉන්න බෑ. හැබැයි එයා දන්නවා පිට ගියාට පස්සේ දැන් බුදුන් අදහනවනම් සීලයක් පිළිබඳ හැඟීමක් තියෙනවනම් සතිය තියෙනවනම් මට පුළුවන් තරම් මට ආයෙත් ගෙනලා අර මම දැන් මෙතන කියන තැන හිත තැම්පත් කරන එක ආස්වාද ප්‍රසවාසයේ හිත තැම්පත් කරන එක තමයි මගේ අනුග්‍රහය. එච්චරයි යෝගාවචරය සහ පෘථග්ජන සාමාන්‍ය කෙනෙක් අතර වෙනස. මේ පෘථග්ජන සාමාන්‍ය කෙනාට කියනවා අන්ධ පෘථග්ජනයයි කියලා. මේකට උත්සාහ කරන කෙනෙක් ඉන්නවනම් උත්සාහ කරුවට හරියන්නේ නැහැ. ඒකට එයා දන්නවා මම ඉඳගෙන ඉන්නවනම් මගේ ප්‍රධානම අප්‍රමාද ලක්ෂණය තමයි මගේ ප්‍රධාන සති ලක්ෂණය තමයි මම මෙතන හිටගෙන නිවෙන බව දන්නවා. ඇවිදිමින් නිවෙන බව දන්නවා. නිදාගෙන නෙවෙන බව දන්න මම ඉඳගෙන ඉන්න බව දන්න. ඒ ඉඳගෙන ඉන්න බවට හිත ආවට පස්සේ ඒක සහතික කරන්න ප්‍රත්‍යක්ෂණය කරන්න උරගාලා බලන්න එංග ඇතුලේ කො හුස්ම ගන්නව වැටේ එහෙම නැත්නම් පිම්බෙනව හැකිලෙනව වැටේ මොනවා හරි හොල්මනක් තේරෙන. ඒක තමයි අපි උත්සාහ කියන්නේ මම සතියට හිත දැම්ම එතකොට මට ආස්වාසිය වැටුණා ආස්වාසිය මට වැටුනේ මෙහෙමයි. එතකොට එයා කියන වචනෙන් තේරෙනවා මෙයා පාඩම්පති 3 4ක් සමාන. මේ අප්‍රමාදේ දාන්නවා පිළිගන්නවා වටිනකම දාන්නවා ඒකේ ඉන්න වෙලාවේදී ලකුණු දාන්නවා. ඒ විතරක් නෙමෙයි ඒක කහකට කියන එක තමයි බදාම දේවව දාන්නේ. වැටහිච්ච හැටියට කියනවා. ඉතින් මේ ටික තමයි මේක එච්චරම සරලයි. ওই ටික තමයි කමඨාන් සුද්ධ කිරීමේදී අපිට හැමදාම අතපල්ලේ වැටෙන්නේ. මම ඉඳගත්තා මම ඉඳගෙන ඉන්නවා දන්නවා බුදුරජාණන් සඳහන් කරලා තියෙන්නේ අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා නිශුඤ්ඤාගාරගතෝවා නිහීදති පල්ලංකා පළඟ මැද වාඩි වෙනවා නැත්නම් පුටුව වාඩිමයි කියමු මම ඉන්න බව දන්නවා ඊට පස්සේ තමයි සතෝ වස්ස සති සතෝ පස්ස සති ඒක වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් අඩු ගානේ මම මෙතන ඉන්න බවට සතිය තියෙනවනේ ඒක ආඩම්බරයෙන් මගේ මුළු ජීවිතේ කරපු ලොකුම පින්කම මේක තමයි බුදුරජාණන්සේගේ අමෘත පදේ මේක තමයි අප්‍රමාද පදේ. මේක තමයි ගොඩාක් උපකාරණ දෙය කියලා තේරෙන්නේ ඔන්න සෝවාන් වෙච්ච දවසට. එතකන් මේ පුංචි සරල කාරණාවට අගේ ආඩම්බරේ වැඩි කරන එක තමයි මේ යෝගාවචර ජීවිතය කියලා කියන්නේ. සෝවාන් වෙච්ච දවස් තියෙනවා මේක තමයි මට හම්බෙච්ච ලොකුම බුදුහාමුදුරන්ගෙන් ලැබිච්ච දායාදේ ක්ෂණ සම්පත්තිය, manussකම ඒ බව දන්න නැත්නම් සමාදන් වෙන එක තමයි මාර්ගඵලයකටපත් වෙනවා කියලා කියන්නේ. නිසා හැම කෙනෙක්ම චිත්තක්ෂණ වශයෙන් දැන් මාර්ගඵල වලටපත් වෙලා තියෙන්නේ. හැබැයි ඊගා චිත්තක්ෂණේ ආය කක්ක. ආය අසුචි වලේ. ආයසරයක් කොට ගන්න. ආය දාන. ඉතින් මේ ප්‍රයත්නය කරන මනුස්සයාට වැඩි වැඩි අම්මපා වඳින්න වටිනවා. මොකද අපි මෙතෙක් කල සංසාරේ මේක දන්නේ නැහනේ. දන්නව නැන්නේ හට ගන්න උත්සාහ කරන්නේ. උත්සාහ කරපු නිසා වරදින්නේ. වැරදිලා ගේම අතාරින්නේ නැහනේ. දිගට දිගට උත්සාහ කරනකොට බුදුරජාණන් වහන්සේ උනත් ඈත ඉඳලා සාදුකාර පවත්වනවා මේ මිනිස්සයා ගන්නේ ගඟ දිගේ ඉහළට යන උත්සාහය. ඒක හුදුට තියෙන දෙයයන් බ්‍රහ්මයන්. මේ ලෝකේ සේරම කාමෙට එක රැල්ලට කාගෙන යද්දී එකෙක් පොඩ්ඩක් කල්පනා කරලා බලලා කියනවා මේකට ගිහිල්ලා නම් ගොයියෝ හරියන්නේ නැහැ. මම පොඩ්ඩක් සීලෙක බෙහෙట్లా බණ අහලා ධර්ම සාකච්ඡා කරලා කාරණා අරගෙන මේ කරන විකාරේ ඉන්න ඉරියව්ව මොකද්ද කියලා බලන්න ඕනේ කියලා වැටි වැටි හරියේ කරන ප්‍රයත්නය ඒ සති උත්සාහය ඒක පහු වෙනකොට තමයි Tamanට තේරෙන්නේ මගේ කර්ම ගෙවිච්ච දවස තමයි මට මේක කරන්න හිතේ යෝගේ යෙදුනට පස්සේ තමයි මට මේක තේරෙන්නේ එතකන් ඉතින් අර ග්‍රීස් ගහේ නගින මිනිස්සයා වගේ අඩිය තිනකොට ලෙස්ලා වැඩ ආයෙ ලෙස්ලා වැඩ ආ ඉතින් මිනිස්සු hina වෙනවා ග්‍රීස් ගහේ හෙල්ලම තියෙන කාලේ ඉතින් අන්තිමට කොහොම හරි එකෙක් නගිනවනේ ඔකේ කොහොම කොහම හරි ග්‍රීස් ටික පීලා දාලා නගිනවනේ. ආන්නේ වගේ තමයි මේකෙදි මේ සතිය කියන එක හරියට තේරුම් ගත්තා නම් මෙන්න මෙහෙම වාක්‍යයකින් කියන්න පුළුවන්. ඒක බොහෝ විට තේරෙනු ඇත්තේ ටිකක් කල් භාවනා කරපු කෙනෙකුට ආධුනිකයෙකුට ටිකක් ඒක බරපතල වැඩි වෙන්න ඉඩ තියෙනවා. හිත පිට යනවා. පිට ගියාට පස්සේ දැන් මම මොකද කරන්න ඕන කියලා එක දන්න මිනිසෙක් ඉන්නවනම් අන්න සතිය තියෙනවා. හිත අනතුරටපත් වෙනවා. හිත අසතියටපත් වෙනවා. අප්‍රමාදයටපත් වෙනවා. ඉතරපසර යනවා. අදිතිය ගැන අනාගතය ගැන හිතනවා. අර යමයා ගැන හිතන ඒ ගැන කිසි දෙයක්ම සැකේ හිතන්න එපා. ඒක බුදුහාමුදුරන්ටත් වෙලා තියෙනවා. බුදු වුණාට පස්සෙත් වෙලා තියෙනවා. නමුත් ඒක දැනගත්ත ගමන් උන්වහන්සේ දන්න උන්වහන්සේට මිට දන්න විතර නෙවෙයි අපිට කියලා දෙනවා. මෙන්න මෙතන ආරක්ෂක ස්ථානෝ ඉන්නේ අනාරක්ෂිත තැනක. දැන් අනාරක්ෂිත තැනේ ඉඳලා ආරක්ෂිත තැනට යන්න බුදුන් ඉන්නේ නැහැ. ගුරුන් එන්නේ නැහැ. කවුරුත් උදව් කරන්නේ උඹට තේරුම් ගත්ත දවසේ. මං ඉඳන් අනාරක්ෂිත පැනක. ප්‍රමාදේ කියලා එකට කියනවා. මදේ කියලාත් කියනවා. අප්‍රමාද තන මේකයි. සතිය මෙතනයි කියලා මෙන්න මෙතන හිත තියන්න ඕනේ කියන එක දන්නවා. ඒ කමටහන් සුද්ධ කරන්න ඕනේ නැහැ. දැන් කමටහන් සුද්ධ කරනකොට එන ප්‍රශ්නේ තමයි මම ආනාපාන භාවනා කර කර ඉන්නවා. ඒකට වේදනාවක් ආවම දැන් හිත තියන්න ඕනේ කොහෙද? සුද්ධෙට මහනවනේ ආනාපාන තියන්න ඕනේද? වේදනාව කියන්නේ ඒක යාට තාම අන්දමන්දයි දන්නේ මේ සතිය නියෝජනය කරන්න වේදනාවද එහෙම නැත්නම් මේ ආනාපානෙද කියන එක ඒ තේරුම් ගන්න බැරිකම පුද්ගලික දෝෂයක් නෙවෙයි. මෙතන තියෙන උත්තරේ තමයි අපි සතිය තමයි පණව ගත්ත අරමුණ වේදනාව වේලාට අපි අමුත්තා. ඒ නිසා අපි අමුත්තට සලකන්නේ අපි අර ඉස්සරහන් කියාගත්ත ආනාපානට සලකනවා. ඊටදී පොඩ්ඩක් සරල කරලා සරල කරනවා කියන වචන කියන වැරදි. ඊට පස්සේ පොඩක් පහසු කරලා දෙන ඉන්න ඉරියව්වට හිත දාගන්න දන්නවනම් මොන්න තක්කු මුක්කු වෙදි හරි. උන්න ගොඩ. උන්න ගොඩ. ඉන්සා වරක බුදුරජාණන් වහන්සේ සතිය කියන එක පෙන්නනවා එක ඉරියව්වක ඒ කාර්මුණක හිත පවත්තන අවශ්‍ය කරන ශක්තිය. ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙනකොට ඉරියාපත සංදීයේදී සතිය පවත්වනකොට සම්පජඤ්ඤය කියන වචනේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කළා තියෙනවා. සම්පජඤ්ඤ පබ්බේ කියලා සතිපට්ඨානේ පෙන්වන්නේ එක ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට යන හැටි. අපි ඉඳගෙන ඉඳලා නැගිටිනවා. අපිට ආනාපානය කරනකොට වේදනාවක් එනවා. ඉරියව්වක් නෙවෙයි. අන්නේ වගේ තක්කමුක්කක් හැම වෙලාවෙම ජීවිතය කියන්නේ ඕක. එනකොට මගේ මේක ආරක්ෂක ස්ථාන මේක අනාරක්ෂිත තැන මට මේ වෙලාවේදී මෙන්න මෙතෙන්ට ගියාම මම මම මේ ජාම බේරගත්තා කියන කාරණාව ക്ഷേම තැන අශෝක වූ ക്ഷേම වූ විරජ වූ තැන ඕනෙම තැනක තියෙනවා ඕනෙම කලබල වෙච්ච හිතක රාගයේ තියෙන හිතෙත් ද්වේෂයේ තියෙන හිතෙත් මොහේ තියෙන හිතෙත් වික්ෂිප්ත භාවයේ තියෙන හිතෙත් අර නිස්සද්ද තැනක් තියෙනවා අපිට ക്ഷേමයක් තියෙනවා ආරක්ෂක තැනක් තියෙනවා අන්නේ ආරක්ෂක තැන අමතක කරලා මේ ගැන කණපින්නම් ගහන ඔළුවේ සද බඳගෙන අඬන්න පටන් ගත්තොත් අසත්පුරුසයි අසද්ධර්මයි. මේ ඔක්කොම අල්ලපනල්ලාසේ මෙන්න මේකට හිත යොදුවොත් මගේ හිත තැම්පත් වෙනවා. ඒකට අනුග්‍රහ කරන එකයි මේ සතිය වඩන කෙනෙක් වශයෙන් මම කල යුත්තේ. ඒ ඔක්කොම කලබලකම් කරච්චල් තියෙද්දි කවුරු කොච්චර ඉසහත ඇඩුවත් මෙන්න මෙතෙන් මම හිත තියන්න ඕනේ කියලා. ඒකේ නා මේ සතිය අඳුනනවා නම් සතියේ එල්ලේ අරමුණ ආලම්බණය අඳුනනවා නම් එයාට දවසක් උත්සාහ කරලා බලන්න පුළුවන් මොන්න තරම් කරදර ආවත් මේ සති අරමුණ අපිව පාවා දීලා පිට යන්නේ නැහැ හැම වෙලාවෙම ඉන්නේ. Taman ඉන්නේ ඉරියව්වට යන්න පුළුවන් ගතිය මොනම දුකකටවත් අපිව නැති කරන්න බෑ. එහෙනම් අපි නිින්දට වටන්න ඕන. එනත අපි ක්ලාන්ත කරන්න නැත්නම් මරන්න ඕන. එනිසා නිකන් ඉඳගෙන ඉන්නකොට බලන්න මම මැරිලා නැති බව දන්නවද කියලා. මට නිින්ද ගිහලා නැති බව දන්නවද කියලා. මට ක්ලාන්ත වෙලා නැති බව දන්නවද? ඕකට නිවන කියලා දාගන්න. ප්‍රශ්නේ නැහැ. යම් වෙලාවක ඉඳගෙන මම දැන් ඉඳගෙන ඉන්නවා. මට මේ සද්දක වේදනාවක කරදරයක් බාධාවක් නැහැ. ඉඳගෙන ඉන්නවා මේක තමයි ලොකුම පිංකම. මේක තමයි අශෝක විරජ ඛේම. මේක සන්තෝෂෙන් බාරගත්තත් කියනවා කායගත සති සාත සහගත. මේකට හිත ගැනීම මිහිරිම දේ බවට පත් කරගන්නවා. ඒක දසුත්තර සූත්‍රයේ ඔය සරුවන් සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරලා තියෙන අප්‍රමාද වෙන්න තියෙන ලේසිම පාර තමයි කායගත සති. කායගත සති කියන්නේ ඉන්නේ ඉරියව්ව කියලා ගන්න පුළුවන්. ඕනනම් ධාතු මනස්කාරය ගන්න පුළුවන්. දෙතිස් කුණ වෙ ගන්නත් පුළුවන්. ගොඩක් තියෙනවා. ඉන්න ඉරියව්වට හිත දාලා මේක තමයි ලොකුම පිංකම. මේක තමයි මිහිරියාවක් කරගන්න ඕනේ. ඒක කවුරුත් මට කියලා දෙන්නේ නැහැ. අම්මලා තාත්තලා අපිට කියලා දීලත් නැහැ. ඉස්කෝලේ ගුරුවරයා කියලා දීලත් නැහැ. ඒක කියලා දෙන්නත් බෑ. Taman ටිකක් මේක උත්සාහ කරලා මේක හරියන බව දැක්කේ නැත්නම් ඉතින් සාරිපුත්‍ර සාන්ති අපිට සඳහන් කරනවා මේ බහුකාර්ය ධර්ම දෙකක් මොකක්ද කියලා අහුවොත් සතිය සහ සම්පජාඤ්ඤය අද දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරපින් මම පිටු කරනවා එක ඉරියව්වක ඒ කාර්මුණක හිත පැවැත්වීමට එළඹ සිටීමට අප්‍රමාද වීමට අපි කිතයි සතිය කියලා. ඉරියව් අරමුණු මාරු වෙද්දිත් පාවා නොදී සතිය කැඩෙන්නේ නැති බව බලන්න පුළුවන් නම් ඡන්දි ස්ථානයේදී සතිය අරස කරන්න පුළුවන් නම් ඒ ඥාණයට කියන සම්පජාඤ්ඤය. ඒ නිසා මොන එකකටවත් හිත මතක තියාගෙන ඉන්න සති සම්පජාඤ්ඤයේ කඩන්න බලවත් කිසිම කෙලෙසයක් ලෝකේ නැහැ. සති සම්පජාඤ්ඤයේ තරම්ම බලවත්. අපි මේක දන්නේ නැති නිසා සහ ඒ ආයුධ උපකරණේ පාවිච්චි කරන්නේ නැති නිසා අපි බොහෝ විට මගේ සතිය කැඩුනා සම්පජඤ්ඤය කැඩුනා කියලා ඉෂාත බඳගෙන නානා විදිහට එක එකන සරණ යනවා. නමුත් මම අර කිව්වා වගේ සෝවාන් වෙනවයි කියලා කියන්නේ මේ කවුරු සරණ ගිහිල්ලා කරන්න බෑ අත්තරද්ද වරද්ද ලක්ෂ වාරයක් භාවනා කරලා කරලා කරලා සද්ද ඇහෙන්න අරින්ද වේදනාව එන්න අරින්ද හිතවිලි එන්න අරින්ද ඉරියව් පුපුරු ගහන්න අරින්ද ඒ ඔක්කොම කරන ගමන් ඒකට අවදි ගතිය, එළඹ සිටි ගතිය ඉරියව් මාරු කරද්දී ඊන් දන්න අරමුණෙන් පිට අරමුණට ගියත් අතුරු අරමුණ ආවත් මේක මට කළ හැක්කක් බව. කළ යුත්තක් බව. මේක මගේ අනුග්‍රහිතේ බව. කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් ඒක හොඳම පරීක්ෂණයක් තමයි ආත්‍රි හේතුක ප්‍රතිසන්දිතයික පුද්ගලයේ එයාගේ පාරමිතා පිළිලා. ඉතින් මේක තේරුම් නැහැ කියලා තරහ වෙන්න එපා. අපි තේරෙනකන් සාකච්ඡා කරමු. අපි තේරෙනකන් බනහම. තේරෙනකන් නැවත නැවත වාඩි වෙලා බලමු. නැවත නැවත සක්මන් කරලා බලමු. නැවත නැවතක් එදිනදා වැඩවලදී මොන දේ ආවත් ඉන්නා ඉරියව්ව දැනගැනීමේ හැකියාව මගෙන් තුරවම්කරනද මගෙන් පැහැර හරින්න පුළුවන් බලයක් නැති බව තේරුම් ගත්ත දවසේ අපි කියනවා වැඩමුළුව සාර්ථකයි. තමාරු එන්නේ ඉස්සෙල්ලා මේ සාර්ථකත්වයේ අරගෙන මෙහෙට එන්න දිග ප්‍රශ්නයක් නෑ. ඒකත් ලොක්කොත් නෙමෙයි අපට. මේ වැඩමුළු ඉවර වෙලත් මේ කියන දෙමුලේ මොනක්වත් තේරෙන්නේ නැතුණා ශෝක්කේකුත් නෙවෙයි. මොකද සංසාරෙත් එක බලන මේ පොඩි උත්සාහයක්. නමුත් කාට හරි මේ වෙනස අල්ලා ගන්න පුළුවන් නම් ඒකට කියන හැබෑ වෙනස කියලා. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාව සිදු දිනාට එවැනි හැබෑ වෙනසක් ඇති වීම පිණිස හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් පළවෙනි ධර්ම දේශනාවේ නිමාව මෙතන සටහන් කරනවා ශිළු දිනාටම ශනසීමු දා වේවා කියන ප්‍රාර්ථනාවයි